අවසරයි කෞරණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනා සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දිනා ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සංඥා පටිලාභං පහං දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තී කරපටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සේවනය කළ යුතු සහ සේවනය නොකළ යුතු සංඥා ප්‍රතිලාභේ පිළිබඳව අද තුන්වෙනි දවසටත් මාත්‍රිකා වශයෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ මොකද ඒක බොහොම සූක්ෂම කාරණාවක් යමක් පටලවා ගන්නකොට කෙනෙක් ඉස්සලම් පටලවා ගන්න සංඥාවෙන් ඊට පස්සේ චිත්ත මට්ටම ඊට පස්සේ දිට්ඨි මට්ටමට යනවා ඒ නිසා පටලවිල්ලක මුල සංඥාව බුදුහාමුදුරු බොහොම උනන්දු වෙනවා සංඥා මට්ටමේදී ගොඩ දාන්න පුළුවන් කෙනෙක් කියලා දැන් ওই කියන්නේ වැරද්ද සංඥා මට්ටමේ තාම ඒක ඝන බහල වෙලා නැහැ ඒක හොඳටම තද වෙනකොට ඒක දිට්ටි මට්ටමේ චිත්ත මට්ටමට යනවා එයා ඒකම හිතට දිරව ගන්නවා ඒ චිත්ත මට්ටමට ගියාට පස්සේ ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මොන එක ගොඩ දාන්නේ සංඥා මට්ටමේ නම් සාමාන්‍ය මට්ටමේ කරන්න පුළුවන්. දිට්ඨි මට්ටමට ගියාට පස්සේ කරන්න බෑ. බුදුජානනාංශවත් උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා මේ සංඥා මට්ටමේදී නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් වෙලාවේදී කඩා ගන්න එකේ ලොකු වටිනකමක් තියෙනවා. නමුත් ඒක හරි සූක්ෂම දෙයක් නිසා මේ ප්‍රතිපදාවේ වුණත් අපි ඊයේ තේරුම් ගත්තේ උත්සාහ ගන්නට බැලුවේ මේ සංඥාව වැඩ කරන දෙයාකාරයක් තියෙනවා. ඇයි මේ සේවනයේ කළ යුතු නොසේවනයේ නොකළ යුතු කියලා හරියටම දෙකට ගන්න මේ සංඥාව වර එක භාවනාදී අපි සේවනය කරනවා. වර එකදී අපි සේවනයේ නොකර අතාරිනවා. මේ කොතෙක් දුරට යනකම් මේ සංඥාව සේවනය කළ යුතුද? කොතෙක් දුරට යනකම් සංඥාව සේවනය අතහැරිය යුතුද කියන එකත් එක පැත්තක්. ඊට කලින්ම ওই කියන සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ අපිට පෙන්වන අභිජ්ජාව පිළිබඳ සංඥාව, ව්‍යාපාදයේ පිළිබඳ සංඥාව, විහෙතයේ පිළිබඳ සංඥා දුරුවන් කරන්නත් ඕන. ඉතින් ඒක නිසා මට හිතුණා අපි පසුගිය දවස් දෙකේ තුල කොට ගහගෙන ආපු මේ කතා ස්වරූපයේ අනුව කතා ශරීරයේ අනුව අදත් තව ටිකක් කතා කරලා මේ ඇති කරගත්ත පිරිසුදුකම ප්‍රායෝගික පැත්තෙන් සහ මූලධර්ම පැත්තෙන් තව ටිකක් දියුණු කරගන්නම කියලා. ඉතින් ඒ නිසා මට හිතුණා ඒක සඳහා උපමානයක් වශයෙන් සර්වචන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කරපු සූත්‍රයක් කෙටි සූත්‍රයක් ඉදිරියෙන් තියාගන්න ඒක බොහොම භාවනානුයෝගී යෝගාවචරයකට හොඳ උපමානයක් වෙනවා. ඒ සූත්‍ර 10ක් ඒ අංගුත්තර නිකාය ඒකක නිපාතේ සඳහන් කරනවා තනිමිත්ත වග්ගී කියලා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ සංඥාවට අදාළ කොටස සසඤ්ඤේ භික්ඛවේ uppajjati පාපකා අකුසල ධම්මා නො අසඤ්ඤී. තස්සායේව සංඥාය පහනා ඒවන්තේ පාපකා අකුසල ධම්මා නොහොಂತಿ කිය. මේ ලෝකේ උපදින තා කෙලස් උපදින සංඥාවක් සහිතවයි කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. සංඥාවක් රහිතව නොවේ. සසඤ්ඤා සසඤ්ඤාහි උපජ්ජති පික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා. පාවක් හිතට එනකොට ඒක ලකුණක් නොකර එන්නේ හැම වෙලාවෙදීම හිතට අඳුර ගන්න පුළුවන් ලකුණක් කරගෙන තමයි එන්නේ. කවදාකවත් උගුරට හොරා බෙහෙත් ගන්න බෑ. ඒක නිසා නොඅසඤ්ඤා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මම මොකටද ලෝකේ පහළ වුණේ කියන වගේ බුදුනාචේ දේශනා කරන බුදු කෙනෙක් මොකද්ද දැන් කියන්නේ? හිතට යම් වෙලාවක සංඥාවක් ආවනම් ඒ සංඥාව ප්‍රහාණය වීමත් සමග කෙලෙසේ ප්‍රහාණය වෙනවා. ඉතින් බුදුජානකගේ සම්පූර්ණ ප්‍රතිපදාව තියෙන්නේ මේ සංඥා ප්‍රහාණ ප්‍රතිපදාවක්. ඉතින් අන්න ඒ දේ නැත්නම් ඒ කියන අදහස ඉස්සරහින් තියාගෙන අපි කවුරුත් පොදුවේ පිළිගනිමු යම් වෙලාවක අපිට ඇඟිල් ඇඟීමක් හඳුනා ගැනීමක් ලකුණු තබා ගැනීමක් සිද්ධ වෙනවා නම් දැඩි ලෝභය පිළිබඳව එහෙම නැත්නම් කියන විසම ලෝභය පිළිබඳව ඒක ඉතින් අපි වගේ කෙනෙකුට එච්චර අමාරු නෑ ඒක දුරුවක් කළ යුතුයි කියලා දැනගන්න. ඒක යම් වෙලාවක අපිට ඉඟියක් හරි තියෙනවා නම් සංඥා මට්ටමින් හරි තියෙනවා නම් මම මේ හිතවිල්ල හිතන්නේ එහෙම නැත්නම් මේ වචනේ කතා කරන්නේ මේ ක්‍රියාව කරන්නේ කවුරු එක්කාරේ ප්‍රතික්‍රියාවකටයි ඉංගියකටයි කෙනහිල්ලකටයි එහෙම නැත්නම් ව්‍යාපාදයට කියලා පුළුවන් තරම් පරිශාං වෙන එකයි තියෙන්නේ. ඒක ක්‍රියාවක් නම් නොකර නිකන් ඉඳ කියන. වචනයක් නම් කතා නොකර නිකන් ඉඳ කියන. හිතට එනවනම් මේක දැනෙනවා කාට හරි කෙනහිල්ලක්, කාට හරි ඉංගියක්, රිදවිල්ලක්, ව්‍යාපාදයක් කියලා ඒ වෙනුවට මධ්‍යස්ථ අරමුණක් හිතට අරගෙනීමෙන් හෝ ඒ ව්‍යාපාදයේ සම්බන්ධ සංඥාව දුර්ලන්නේ කියලා කියනවා. හිංසාවක් නම් විහිංසාව කියලා කියනවා. වෙහෙසීමක් නම් කවුරු හරි අපි කෙලිය කෙලිපිනිසත හෝ වේවා. නැත්නම් මට කලින් කරපු තරහවකට මට වාරි ආපිලාක හෝ වේවා. විහිසීම පිටත් අපි වචනයක් ක්‍රියා කරනවා නම් වචනයක් කතා කරනවා නම් ක්‍රියාවක් කරනවා නම් හිතනවා නම් ඒක දැනගන්න ඕනේ මේ වෙලාවේ මගේ වාරය තමයි. නමුත් මම කරන්නේ විහෙසියට සම්බන්ධ සංඥාවකට පොර දාන එකයි නොකරන එකයි හොඳ. ඒ මොකද ඒක කෙරුවට පස්සේ භාවනා කරලා ඒ කරවපවම ගන්න බෑ. එතකට ඒක ඉස්තාවර වෙනවා. ඉස්තාවර වෙන්නේ ඉස්සෙල්ලා නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් වෙලාවේ දන්නවනේ මේක දැඩි ලෝභයේ සම්බන්ධ හිතවිල්ලක් සංඥාවක්. එහෙම නැත්නම් විසම ලෝභේ. එහෙම නැත්නම් ද්වේෂා. එහෙම නැත්නම් විහිංසාව කියලා ඒක දුරවන් කරතයි. ඊට පස්සේ ඒ මොකද ඒක සාරිපුත්‍ර සාංශය අපිට කියලා දෙනවා ඒක කෙරුවොත් අකුසල් වැඩෙනවා කුසල් නැති වෙනවා. ඊටසේ යම් සංඥාවක් වැඩිවොත් කුසල් වැඩෙනවා නම් අකුසල් නතර වෙනවා ඒක වඩන්නේ කියලා. ඉතින් ඒකට මම උත්සාහ කරේ ඒ සංඥා වෙනුවට මේ විතක්ක චෛතසිකය අපි අරමුණු රාශියක් තියෙනකොට අපිට අවශ්‍ය අරමුණ අපිට අවශ්‍ය කියලා කියන්නේ උදාසීන අරමුණ රාග ద్వේෂ මෝහට වැටෙන්නේ නැති අරමුණ ඉස්මතු කර ගැනීම සඳහා අපි අරමුණ මෙනෙහි කිරීමෙන් මානසික කාර්ය පැවැත්වීමෙන් නම් කියලා අඬ ගැහිීමෙන් සලක්ෂණේ අපි කියන ආස්වාසයට ආස්වාසි කියලා කතා කිරීමෙන් අපි සලකුණු තැබීමක් කරනවා. එතකොට අපි කියනවා වෙනකො වෙනාරමුණු රාශියක් එන්නෙන් හිතවිලෙන් හදනවා වේදනාවෙන් හදනවා තද්දෙන් හදනවා ඒතියෙදී යම් වෙලාවක කොනක හරි ආස්වාස් ප්‍රසවාසයේ තියෙනවා ආස්වාස් ප්‍රසවාසයේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අපි ඒක තෙද ගන්නනවා උනන්දු කරනවා ඉස්සරහින් තියාගන්න ඒක සඳහා අපි මේ මෙනෙහි කිරීමේ ක්‍රමය කල යුතු සංඥාත බීමක් ඒකයි මම ගියේ මතක් කරේ මේ කල යුතු සංඥාත බීම හරහා নানা ප්‍රකාර අරමුණු අතර Tamanට වාසිදායක අරමුණු සුවදායක අරමුණු හිතසුව සලකන අරමුණ ඉස්මතු කිරීමේ ක්‍රමය හරීම විද්‍යානුකූලයි මේ නිසයි මේ බටහිර ලෝකෙට බුද්ධ ආගම පැතිරෙන්න මේ මෙනෙහි කිරීමේ ක්‍රමේ වටිනාකමක් ඇති වුණා. ඒක මහසී සාඩෝ සංසේ දැක්කා. ඒක හුවා දක්මින් තමයි සෝලෙලෙරිස්ගේ පොතේ තියෙන්නේ. ඒ කාමන් ඉන්සයිට් කියන පොතේ මේ මේ පොඩි උපක්‍රමෙන් තමයි අද මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ බුද්ධ ආගම නැගී හිටින්න ප්‍රධාන හේතු වුණේ කියලා. ඒ ඒ කතා කරන්නේ මේ මහසී බුද්ධ මහසී භාවනා ක්‍රම තමයි මේ නැගී හිටීමට මුල් වෙච්ච දේ කියන අදහසෙන් කියනවා. ගොඩක් දේවල් තියෙද්දි මේ නම කියා කතා කිරීමේ සලකුණු තැබීමේ Tamanට අවශ්‍ය ආරමුණට මූල කර්මස්ථානට ඒක ඉස්මතු කරන්න පුළුවන්. මේක සංඥා තැබීමෙන් කුසල් වඩන අකුසල් නැසන ක්‍රමය. අන්න එතනදී මේ සංඥා වඩනකොට වෙන්නේ මොකද්ද? අපි මෙතෙක් කල නන්නාඳුරමින් හිටපු ආස්වාස් ප්‍රසආසය අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන සටහන් ආකාර එහෙම නැත්නම් ගති භාව ස්වභාව ගොඩාක් දැනගට ලැබෙනවා. මේ දැන ගැනීම නිසා අර සර්වඥන් වහන්සේ මතක් කරන විදිහට සසඤ්ඤී වික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා කියලා ආනාපානය පිළිබඳ මේ විස්තර සවිස්තර බැලීම අකුසලයක් නෙවෙයිද කියලා එහෙම නැත්නම් මේ ඉස්මතු කර දැක්වීම අකුසලයක් ඉස්මතු කර දැක්වීම නෙවෙයිද කියලා ඒ තර්කෙ දිගේ ඕන කෙනෙකුට හිතන්න පුළුවන් ගැඹුරින් අහලා බලනකොට ආකාර පරිවිතක්ක දිගේ හිතන්න පුළුවන් උපදින සා කෙලස් උපදින සංඥාවක් සහිතවන ඇයි මේ සර්වචන්නාංශයේ බණ අහලා සර්වචන්නාංශයේ දේශනා විලාස බලලා මේ ආචාර්යවරු යම් යම් අරමුණු විශේෂයෙන්ම ආනාපාන වගේ පිම්බීම හැකිලිම් වගේ වම දකුණ වගේ නැත්නම් එදිනදා කටයුතු කරනකොට තමන් චේතනාපූර්වක කරන වැඩේ මෙනෙහි කිරීමෙන් සංඥා කිරීමෙන් ඒක ඉස්මතු කිරීමෙන් කෙලෙසයක් නෙවෙයිද ඉස්මතු කරන්න කියන ප්‍රශ්නේ එන්නේ ඉඳී තියෙනවා. ඒක අනිකුත් කාරණා වලින් ඊමක් පෙන්වන්න උත්සාහ කරේ අතෝරක් නැතුව කෙලෙස් වෙනවට වැඩිය මේ එක අරමුණකින් එන දන්න ප්‍රමාණිකයෙන් කෙලස් ටික තමන්ට වශී කර ගන්න ලේසියි ප්‍රතිපදාවට අල්ලන්න ලේසි. ඒක නිසා දන්න අරමුණෙහිම නැවත නැවත ඉස්මතු කිරීමෙන් සංඥා තැබීමෙන් මෙනෙහි කිරීමෙන් ඒක මතු කිරීමෙන් කරන්නේ ඒ අරමුණේ හිත හිටියානම් අපි තොත් ආස්වාද ප්‍රසවාසයේ හිත හිටියානම් යම් වෙලාවක ආස්වාද ප්‍රසවාසයත් එක්ක මූණට මූණ දාලම හිත හිටින වෙලාවේ අනිකුත් ලෝකයක් අරමුණු ඒ අර අනිකුත් ලෝකයක් අරමුණු නිසා හට ගන්න පුළුවන් දරත පරිලාහ අසහන නැති කරව බව යෝගාවචර දැනගන්න පුළුවන් වීම තමයි මේකට දෙන්න තියෙන තාර්කික උත්තරේ. නැත්තම් අපේ හිතේ ටොං ගන්න දන්නේ කොච්චර අරමුණද ඒ අරමුණ හැම එකකින්ම අපි ප්‍රමාණ කරන්න බැරි අකුසල රාශියක් එහෙම නැත්නම් සංඥා රාශියක් ඇති කරනවා. ඊට පස්සේ අපි ඔළුවට කිලෝ රක්නතු මේ සංඥා ඇවිල්ලා රැ 30 දත් දත් පිටි කණ්ඩෝනේ. නින්දයක් නැහැ. අවුල් රාශියයි. නමුත් ඒ වෙනුවට මේ බුදුහාමුදුරෝ කියපු දේ පිළි අරගෙන එක අරමුණක් කරගන්නවා. අපි ගත්තොත් පරියන්කේ ආස්වාස් ප්‍රස්වාසයි. ආස්වාසේ එනකොට ආස්වාස් කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසය එනකොට ප්‍රස්වාසය මෙනෙහි කරනවා. ඒකට අපි හිතමු යම් වෙලාවක කෙනෙකුට ආස්වාසේ මේ නාසිකාග්‍රේ මගේ වම් නාස් පොඩුවේ සීතලට යන බව මට ඇඳ ගන්න පුළුවන්. ඇඳ ගන්න සංඥාව නිසානේ. ප්‍රසවාසය ඒ නාස්පුඩුවේම හෝ අනිත් නාස්පුඩුවේ නැත්නම් උඩුතොලේ උණුසුමට වැටෙනවා කියලා හරියට ඒක අඳුර ගන්න පුළුවන් නම් මේ හඳුනා ගැනීමේ හැකියාව මේ සංඥාව කෙලස් වැඩිවීමක් නෙවෙයිද එහෙම නැත්නම් අනවශ්‍ය ප්‍රශ්නයක් ගෙට ගැනීම ගෙට ගැනීමක් නෙවෙයිද කියලා තර්ක කරන්න පුළුවන්. නමුත් මේකේ පොට්ටපාදාදී සූත්‍රවල සර්වඥාන්සේ පෙන්නන මේ දන්න එකක් මත හරියටම මොනට මොන දාලා සිටීමෙන් අනිකුත් බොහෝ සංඥාවල් අනිකුත් බොහෝ කෙලෙස් නැති කිරීමේ හැකියාව තියෙන නිසා මේක බය නැතුව කෙනෙකුට ඉදිරිපත් කළ දෙන්න පුළුවන් භාවනා ප්‍රක්‍රමයක් විදිහට. දැන් ඊට පස්සේ ඒ යෝගාවචරය දැන් සති මාත්‍රාව ඇති කරනවා එක අරමුණක් තෝරා ගන්නවා. ඒක බොහෝ විට සරුවච්චන් ආංශي අපිට තෝරලා දෙනවා. මතක් කරලා තිනවා අරඤ්‍යගතව, උක්කමූලගතව, ශුන්‍යාකාරගතෝ වා නිශීදති පල්ලංකම් ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න. එහෙම නැත්නම් උඩුකය කෙලින් තියාගෙන ඊට පස්සේ සතෝ වාස සති සතෝ පස්ස සති. කියන ඔන්න මම උඹලට දෙනවා. මධ්‍යස්තරමන ඒක ඇසුරු කරන්න කරන්න කරන්න ඔය කියන අභිජ්ජා වෙන්නේත් නැහැ. ඔය විය කියන ව්‍යාපාදෙ ඉන්නේත් නැහැ. පිටි විහෙසා වෙන්නේත් නැහැ, විහෙසා ඉන්නේත් නැහැ. මේක ඇසුරු කරනකොට සංඥාව තමයි පොවන්නේ. ඒ නිසා කියනවා සතියට ස්ථිර සංඥා පදට්ඨාන. පදනම වෙන්නේ ස්ථිර සංඥාව නැවත නැවත මෙනෙහි කිරීම. එතකොට අර අඟුත්තර නිකාය පළවෙනි සූත්‍රයත් එක්ක ගැටෙන්නේ නැති කියලා බැලුවොත් ඇත්තටම බැලුවොත් මහ විශාල කෙලස්තෝගයක් වෙනකොට දන්න එක කෙලේශයක් ගන්න. දැන් මේ අදාප වෙනකොට දවස් 5කයි භාවනා කළා නිසා දැන් මේ එකම අරමුණේ නැවත නැවත භාවනා කරන මොකද වෙන්නේ කියලා බැලුවොත් ආනපාන මෙහිත තියාන මේ හොඳට සංඥාව ඇතුව පටන් ගත්ත ආස්වාස් ප්‍රසවාසයේ ටික වේලාවක් මේ සතියම එක දිගට කරනකොට අඛණ්ඩ වෙනකොට අර ආස්වාද ප්‍රසවාස දෙකේ තිබ්බ අර විචිත්‍ර භාවයේ සංඥා තබු ගතිය දුර්වල වෙන්න පටන් ගන්නවා. අර තිබ්බ සංඥාව දැන් එන්නේ එන්නේ නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක පැත්තකට යෝගාවචරය හිතනවා මේ ආසාවෙන් සංඥා තියාගෙන ආස්වාද ප්‍රසවාස ඉස්පතු කරගත්තා. ඒකම දිගේ යනකොට දැන් මගේ සංඥාව දැන් නැති වෙනව නේද? මට ආස්වාද ප්‍රසවාස වෙන් කරගන්න බැරි වෙනව නේද? ආස්වාද ප්‍රසවාස සිව් වෙනව නේද කියලා ඒක පැත්තකින් පශ්චාත්තාප වෙන්න පුළුවන්. නමුත් සංඥාව තියෙනකොට තමයි පෞතිද්ද වෙන්නේ. කෙලෙස්ෙන් දැන් සංඥාව ගෙවෙන එකයි වෙන්නේ කියලා හරියට පැත්තට දාගත්තොත් ඒ යෝගාවචරයට කියන්න වෙනවා. ගුරුසු ආස්වාද ප්‍රසවාසයේ දකින්න සතියට වැඩිය දියුණු සතියක් ප්‍රතිපදාවේ ඉදිරියක් කෙලස් කැපීමක් තමයි තමන් අර ඉස්මතු කරගත්ත මූල කර්මස්ථානයේ සංඥාව ගෙවෙන ගෙවීමේදී තිත වෙන්නේ මේක පැහැදිලි ප්‍රතිපදාව ඉදිරියට යනවා මේ පැහැදිලි කෙලෙස් අඩුවීම. ඊට පස්සේ මේ යෝග මෙතෙන් මේ යෝගාචරය මෙන්න මේ හරි දැක්ම තිබුණ නැත්නම් අයියේ හුස්ම ගන්න පටන් ගන්නවා. හුස්ම නැතිවීම පිළිබඳ පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් වරදොල තීරුම් ගන්නවා මේ හුස්ම නැතිවීම නිසා මගේ සතිය නැති වෙනවා කියලා. එහෙනම් මේ හුස්ම නැතිවීම නිසා නැත්නම් හුස්ම ටිකක් ආස්වාද ප්‍රසවාස දෙකේ අර විචිත්‍ර වෙනස නැතිවීම නිසා සමාධිය නැති වෙනවා කියන්නේ. ඉතින් යෝගාවචරය දන්නේ නැත්නම් මේ සංඥාව ගෙවෙනවයි කියන්නේ කෙලස් ගෙවීමක්. සංඥාව ගෙවෙනවයි කියන ප්‍රතිපදාවේ තියුණා කියන එක දන්නේ නැත්නම් යෝගාවචරය දන්නේ මේ සිවුම් වෙන ආනාපානට අනුග්‍රහ කරන්න. එහෙම නැත්නම් අපි කියමු සක්මනිස්මක හරියට පටලවා ගන්නවා මේ වෙනකොටත් ඒ වගේ වාර්තා ලැබෙමින් තියෙනවා කමඨාන් සුද්ධ කිරීමේදී භාවනා කරනකොට සක්මනී අපි ඉස්සෙල්ලා වම කියලා දකුණ කියලා හිත ගියේ නැත්තම් ඔසවනවා තබනවා කියලා ඒ නැත්තම් ඔසවනවා යවනවා තබනවා කියලා මේ පයෙහි පුළුවන් තරම් සංඥා ගන්න හදනවා යම් වෙලාවකට දැන් සක්මනේ හිත හිටියා දැන් මෙනේ කරන්න ඕනේ සක්මන විසින්ම සක්මන යනවා ඒකට අපි සාමාන්‍ය භාවනාදී කියන්නේ අනායාසයෙන් වෙන්න පටන් ගන්නකොට යෝගාචරය දන්නවනේ මේ සංඥා කිරීම කරන්නේ අරමුණ අරමුණ අපිට තමා ගන්නයි අරමුණ වගලා ගන්නයි අරමුණ වශී කරගන්න. ඊට වශී වුණා නම් ඊට පස්සේ සංඥා කිරීමකින් තොරව, මෙනෙහි කිරීමකින් තොරව, වේශකින් තොරව. එහෙම නැත්නම් අපි කියනවා ආයාසකින් තොරව අරමුණට යන්න දෙන්න ඕනේ. සක්මනට යන්න දෙන්න ඕනේ. මෙනෙහි කිරීමකින් තොරව වුණත් සක්ම කෙරෙනවා නම් ඒකට යන්න දීලා gediya පිටින් සක්මන් වෙන්නේ නැති හොඳට බලන්න. අන්නේ දෙකේදිම යෝගාවචරයන්ගේ පේන්න තියෙනවා අනුග්‍රහ කළ යුතු ආකාරය දන්නේ මේ සංඥාව ගෙවිගෙන යනකොට ඒගොල්ලෝ අලුතෙන් සංඥාව දානවා අලුතෙන් හුස්ම ගන්න හදනවා නැත්නම් පොළොව හප්ප හප්ප විදින්න හදනවා මේ අර නැති වෙලා යන ස්පර්ශය ඇති කර ගන්න අන්න එතනදී මේ කාරණාව කමඨාන් සුද්ධ කරන ශීස්ත්‍රයෙන් කියලා දෙන්න එක සැරයක් කිව්වට දහ සැරයක් කිව්වට හරියන්නේ නැහැ. අර තේරුම් ගන්න ඉස්සලා මේ මේ සංඥාවේ පෙව්වෙම අපි තමයි. සතිය වඩීම සඳහා සංඥාව ඉතිර සංඥාව කෙරුවේ අම්මා අප්පා කියපු එකක් නෙවෙයි මේ. පන්ති කාමර ගන්නමනේ බුදුහාමුදුරුවෝ කිව්වටම තමයි. ඒකෙන් අපි අරමුණ ඉස්මතු කරගත්තට පස්සේ සතිය යම් ප්‍රමාණයකට වැඩ පටන් ගත්තට පස්සේ සතිය ගැම්ම ගත්තට පස්සේ මෙනෙහි කිරීමකින් තොරව මේ අරමුණ දිහා බලහින්න පුළුවන් වෙනවා. එතකොට අරමුණේ විස්තර වැඩි පේන්නේ. හැබැයි හොඳට දන්නවා මම ඉන්නේ ධක්මනේ කියලා. ඉඳගෙන නෙවෙයි. එහෙම නැත්නම් මම ඉන්නේ ඉඳගෙන නැත්තම් ඉන්නේ ආස්වාද ප්‍රසවාසය ඇතුලේ ආයෙ දැන් මෙනේ කරන්න ඕනේ නැහැ කියලා. අන්න එතනදී මෙනේ නොකිරීමට සංඥා නොකිරීමට ඉඩ එනකොට ඒකට අනුග්‍රහ කිරීමට නම් අනර අංගුත්තර නිකාය සූත්‍රය කියලා තියෙනෝනේ සසඤ්ඤී වික්ඛවේ සසඤ්ඤාය වික්ඛවේ උපජ්ජති පාපකා කුසල ධම්ම නො අසඤ්ඤී තස්සායිව සංඥාය පහනා තං අකුසල ධම්මා නමෝති තමන්ම ඇති කරා හෝ ඒක විශ්ින් ඇති වෙච්ච සංඥා ප්‍රහාණය වෙනවනම් ඒ ප්‍රහාණ වෙන ගානට කෙලස් කෙවෙනවා ඊට පස්සේ අපි හිතමු මේ යම් ප්‍රමාණයකට සිහුම් වෙච්ච අරමුණ තවත් සූක්ෂම වෙනවා ඒ සූක්ෂම වෙන්නේ යෝගාවචරය හරියට අනුග්‍රහ කරොත් විතරයි නැත්තම් එක්ක යෝගාචර නිදට වැටෙනවා නැත්තම් හැක කරනවා එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්නවා නැත්නම් පොළොවේ හප්ප හප්ප පැවිදින් පටන් ගන්නවා මේ හැම දෙයකින්ම අර සංඥාව පංචස්කන්ධෙන් එකක් මේ සංඥාව ගෙවෙනවයි කියලා කියන්නේ උපාදානස්කන්ධ වල එකක ගෙවීමක් කියන එක යෝගාවචරයට හිතෙන්නේම නැහැ. එයා නැවත නැවත සංඥාව කවන්න හදනවා. එන්නේ ඒක නොකර මේ සියුම් වුණාට පස්සේ මේක භාවනා ප්‍රගතියක් කියලා. මේක කෙලෙස් අඩුවීමක් කියලා. දැන් භාවනා විසින් භාවනා වෙන්න හදන්නේ තව දුරටත් මේක සූක්ෂම කරගෙන යනවායි කියලා හිතමු. මම හිතනවා අද වෙනකොට කීප දෙනෙක් මේක අල්ලගෙන ඉන්න නිසා තීරුම් ගත්ත බව පේන තියෙන නිසා මම හිතන්නේ මම පටලනවා කියලා කාටවත් සම්පූර්ණ සූක්ෂම වෙන්න දුන්නොත් ගුරුම් භාෂාවෙන් කියනවා පාරිවර්ජිතන ගම කියලා. අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවුවනම් එතෙන් තමයි අපිට යන්න ඕන. දැන් එතකොට යෝගාවචරය සතියක් ඇති කරගන්න අරමුණකින් තොරව සංඥාවකින් තොරව. ඉතින් මේක භාවනා ජීවිතයක තියෙන ලොකු ජයග්‍රහණයක්. අරමුණක පිහිටෙන් සංඥාවක පිහිටෙන් අපි සතිය පිහිටවගෙන ඊට පස්සේ සංඥාව දුරවන් කරලා සතියේ කෙලින් හිට ගන්න සලස්සනවා. මේක ලේසි කියලා දෙන්න ඇත්තටම මේ සමත භාවනාවෙන් ගත්ත ණයට ගත්ත උපක්‍රමය අපි කාමච්ඡන්ද ව්‍යාපාද චීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා ප්‍රසිද්ධව තියෙන නීවරණ ධර්ම නැති කිරීම සඳහා අපි විතක්ක ਵਿਚාර පීචසුක ඒකග්ගතා කියන ධානාංග පහ දැම්මට පස්සේ විතක්කේ කියන්නේ සංඥාව පිහිටවීමේ නැත්නම් මෙනෙහි කිරීමනේ විතක්කේ හොඳට යොදලා යොදලා යොදලා ඕනේ යෝගාවචරයාගේ මේ නීවරණ ප්‍රහාණ කිරීම නැත්නම් කාම සංඥා ප්‍රහාණ කිරීමේ කටයුත්ත දිනා. දිනුවට පස්සේ ඒ නිතරම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් තමයි පළවෙනි ධානයේදී ධානය පවත්වන්න පුළුවන් වෙන්නේ. සවිතක්කං සවිචාරං විවේකජං පීචසුකං පටමඥාන උපසම්පජ්ජ විහෙරති කියනවා විතක්ක කර කර අර පුරුදු කරගත් අරමුණේම හිත නැවත නැවත පවත්තමින් ආසන්නයේ ඉඳගෙන බැට දෙන්න හදන කාමච්ඡන්දෙට ඉඩ දෙන්නේ නැතුව ව්‍යාපාදෙට ඉඩ දෙන්නේ නැතුව නිජමතර ඉඩ දෙන්නේ නැතුව අර මෙහෙවනවා මෙහෙවල යම් වෙලාවක යෝගාවචර හිතමු දැන් ඒ විතක්ක ਵਿਚාර දෙකට පිංචිත් වෙන්න මට දැන් නම් නීවරණ ටිකක් ඈඩ් කරගන්න පුළුවන් වුණා දැන් මේ ප්‍රථම ධ්‍යාන කියන එක තුල විශ්වාසයක් ගන්න පුළුවන් වුණයි කියලා එයාට ටික වේලාවක් යනකොට මේ නීවරණ දුරුවන් කරන්නත් තමන්ගේ මූල කර්මස්ථානය යොමු කරවන්නත් හේතු වෙච්ච මේ විතක්කෙම ආයසරය නරක වැඩවලට දුවන්න පටන් ගන්නවා. ඒ විතක්කෙම নানা ප්‍රකාර අරමුණු වලට යනවා. ඉතින් එතනදී මේ යෝගාවචරයට හේතු දක්වන්නේ ওই විතක්කය මේ වෙනකන් නම් හොඳක් කෙරුවා. දැන් යා නායට අහන්න නැතුව යන නිසා දෙවෙනි දිහාට යන්නම් ඒ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර අවිතක්කං අවිචාරං විවේකජම් පීති සුඛං නැත්තම් මේ ප්‍රීතිය පෙනෙන්නේ නැහැ හොඳට මොකද විතක්ක ਵਿਚාර දෙක ඔලොමලයි කියලා විතක්ක ਵਿਚාර දෙක අහලනවා ඔන්න ඕක තමයි විපස්සනා වෙදී අරමුණ දපින දමා ගන්නකම් වගලා ගන්නකම් මූණට මූණ දානකම් විතක්කේ පාවිච්චි කරන්නේ සංඥාව පාවිච්චි කරන්නේ. පාවිච්චි කළා දැන් ඒක හරි ගියාට පස්සේ විතක්කෙන්තරව, ਵਿਚාරෙන්තරව අර භාවනා වශී භාවය හරහා අර සිද්ධි කරගත් එක හරහා අරමුණ පාවිච්චි කරන්න හදනවා කියන එක මේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධ උපමාවක්. නමුත් ඒක අපේ භාවනාවට මේ විදිහට කියලා දෙන්න වෙනකොට මට කියන්න වෙන්නේ හොඳ දෙයක් නෙවෙයි. කඩප්පුලි කතාවක් කියන්න වෙනවා. දැන් අපි දන්නවා ওই ඡන්ද කාලෙට හැම ප්‍රධාන පක්ෂයක්ම විශාල පාතාල කල්ලි ආශ්‍රය කරනවා. පාතාල කල්ලි වලට සල්ලි දීලා තමයි ඔක්කොම වැඩ කෙරෙන්නේ. රටේ නීති එන පෝස්ටර් ගහන්න දහනන් තමයි. කටවුට් ගහන්න දහනන් නම් ඒට උදේ වෙන බක්කාල එකක් ඕන මතුවලා තියෙනවා. කොහෙන්ද දන්නේ මොකද මේ පාතාල කල්ලියට ඉතින් අර ඒ ඒ නායකයෝ නායකයෝ කියා ගන්න කට්ටිය මේට ගතම් එකක් දීලා තමයි වැඩේ කරන්නේ දැන් අපි හිතමු පාටියක් දෙනවයි කියලා. එතකොට යන පාතාල කල්ලියට දෙනවට අමතරව අනිවාර්යයෙන්ම පොරොන්දු දෙනවා අපි දිනුවොත් ඔබට අතින් පයින් සලකනවා කියලා. ඒක ඒ යන තමයි ගේම යන්නේ. මම මේ දේශපාලන කරලා කියනව නෙවෙයි මම හිතනවා. දැන් මොකද වෙන්නේ දිනුවට පස්සේ? දිනුවට පස්සේ පාතාල කල්ලිය ඇවිල්ලා අර කප්පන් ඉල්ලනවා. ඒක දැන් මොකද්ද කරන්නේ පොලිස් ප්‍රතිරි කියන්නේ නෝ මෙන්න මෙහෙම බලන්න. මෙතන බාධා කරලියට මොකද වෙන්නේ? දිනන්න උදව් කරව බාධාලා කල්ලිම උනාට වැඩි ඇවිල්ලා කප්පන් ඉල්ලන්න ගත්තොත් අලුතින් පත් කරපු පොලිස්පති කෙනෙක් ගණ එකලා කියන මෙන්න මේ මනුස්සය මට කරදර කරන කොට බලාගෙන කියලා. ඊට පස්සේ බාධාලා කල්ලිය මිනිසින් කොහෙ ගියත් දන්නේ නැහැ. ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර දෙන්න පාවිච්චි කරන්න උන් දෙන ටිකක් කඩ දඩබ්බරයි. උන් කලබලකාරී උන් ගණ්ඩ මේ නීවරණ මොනටද කරදර කරනවා කණපැන්න ගන්න ඕන බඩු තියෙනවා මෙන්න වාතාල කල්ලි ඉන්නවා කියලා පෙන්නනවා. දිනුවට පස්සේ කියනවා කරුණාකර පැත්තකට ඵලයන් නැත්තම් පොලිස්පතිට තියෙනවා නැත්තම් නීතිපතිට දීලා වැඩේ අයින් කරනවා. මේ ක්‍රමෙම තමයි ටිකක් අධිරාජ්‍යවාදී මේ විපස්සනා ක්‍රමය. පොට්ට පොලිටික්ස් දැනගන්න වෙයි. මේ මගේ ජීවිතේ නම් ලද්දපටම තිබුණා. මට හොඳට තේරෙනවා උපකරණේ පාවිච්චි කරන වැඩේ ගන්න කම විතර ඊට පස්සේ උපකරණ වැඳ වැඳ ඉන්න එපා. ඒක පැත්තකට දාන්න. ඊගාව ගන්නේ ගන්න. හොඳ දෙයට වැඩිය වඩා හොඳ දේ ගත්තා. වඩා හොඳ දේ ගන්නට හොඳ දෙයට අඳුකුරු අල්ලලා දඟලන්න ඕනේ. යාරගෙන වැතරලා හිටපන්. එහෙම නැන්න වග බලා ගන්න වෙනවා. අපි යනවා ඊගාවකට. දැන් අපේ බෞද්ධයට වෙලා තියෙන මොනම හේතුවක් නිසාවත් හොඳ දේ පැහැත අයින් කරන්න බෑ. අර හොඳ දෙයට ආවඩායි බොන් කියන්නේ ගිහිල්ලා එමිසොන් සලකන්න කියන එක අල්ලිම කරදරයක් වෙනවා. ඉතින් ඒක නිසා අර හොඳ දේ අල්ලගෙන දඟලනවා. එහෙම නැත්නම් මේ අර පංච නීවරණ ධර්ම අයින් කරන්න පාවිච්චි කරපු මේ සංඥාව එහෙම නැත්නම් මේ මූල කර්මස්ථානය මේක විලාකමික ගිවම් කරන්නයි මේක ගන්න කෙනෙක් මතක නැහැ. මූල කර්මස්ථානේ තමන්ගේ පදක්කමක් කියලා හිතා ගන්නවා. එහෙම නැත්නම් සූර්යයක් කියලා හිතා ගන්නවා. ආරක්ෂකයක් කියලා ඉතින් පච්ච කොටාගෙන ඉන්නවා නිතරම මූල කර්මස්ථානේ තියන. මූල කර්මස්ථානේ තියෙනකන් විපස්සනාට වැටෙන්නේ නැහැ. කවදා හෝ භාවනා විපස්සනාට සමතෙත් නම් වැටෙනවා. විපස්සනාට වැටෙන්නේ ඒ ආධාරයට ගත්ත ඒ මූල කර්මස්ථානය පිළිබඳ සංඥාව ගෙවන් වීමෙන් තමයි විපස්සනාට හිත වැටෙන්නේ. ඉතින් මේක හරි අමාරුයි යෝගාවචරයකට කියලා දෙන්න වර එක මේ විතක්කේ පාවිච්චි කරන්න කියනවා වර එක නැති කරන්න කියනවා. වරක මේ සංඥාව උදව් කරගන්න කියනවා වරක මේ සංඥාව අතාරින්න කියනවා. ආන්නේ දෙක සදාචාරවාදීයර කවදාකවත් කරන්න බෑ. සදාචාරවාදීයර උදව් කරපේකම කරේ තියාගෙන අනමිටි කර තියාගෙන ඉන්නවා කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ඒගොල්ලන්ට උදව් වෙච්ච පහුර ඒගොල්ලන්ට උනාට පස්සෙත් කර තියාගෙන යනවා කියන්නේ. දුන්නත් කියනවා පහුර යන්තම් හදාගනි. ඒගොල්ලන්ට ඵලයන් උට ගියාට පස්සේ එක්ක වතුර පාක කරලා හරපන් නැත්නම් කොට දාලා ඵලයන්. ගොඩ බිම යනකොට පහුර කර තියාගෙන යන්න එපා. ඒ ගොඩ වෙනකන් තමයි ඕන කරන්නේ. ඉතින් මේක හරිම අමාරුයි. ඒකයි මට හිතුනේ අද තුන්වෙනි දවසටත් අපි අර හදාගත්ත පදනමේ මත ඉඳලා යෝගාවචරය කොතෙන්ට යනකම් විතක්ක ਵਿਚාර පාවිච්චි කරනවද? කොතෙන්ට යනකම් තමන්ගේ මූල කර්මස්ථානයේ අඩේට පාවිච්චි කරනවද? කොතෙන්ට යනකම් බබා අත්තල අල්ලගෙන නැගිටිනවද? නැගිටට පස්සේ අත්තල අතාරින්න ඕනේ. තමන්ගේ හයි කකුල් දෙක හයි ආවට පස්සේ තවදුරටත් අත්තලත් එක්ක යන්න එපා. එතකොට කොන්දපණේ ඉන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ සංඥාව ගත යුතු තැනට ආල යුතු තැන සාකච්ඡා කරනකොට ඒ යෝගාවචර දහස්වර කමඨාන් සූත්‍ර කරත් වෙහෙස ගන්න එපයි කියනවා. වරක යෝගාචර කියන මේක මෙනෙහි කරලා අරමුණ මතු කරගන්න. මතු කරලා Tamanට හුරු වුණා නම් මෙනෙහි නොකර ඒ අරමුණට යන්න ආරින්න. ඒ අරමුණ නිමිත්ත ගත්ත සතිය දැන් අනිමිත්ත සතියට යන්න ආරින්න. නිමිති නැති තැනට. අරමුණක් නැහැ මෙනෙහි කිරීමකුත් නැහැ. එතකොට තමයි යෝගාවචරයට අනිමිත්ත සමාධිය කියලා නිවන් දොරට ඔක්ක කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා නිකන් කට කහනවට කියනවා. එහෙම නැත්නම් අර හිතට වදින්න කියනවා. සක්මන් කරන තාක්කල් සක්මන් භාවනා සිද්ධ වෙන්නේ නැහැ. කවුරු හරි හිත හිත සක්මන් කරන තාක්කල් සක්මන් භාවනාව නෑ. එයා තාම සක්මන්ට අයනු අයනු කියනවා. සක්මන් ඉබේ වෙච්ච යනට ගියාට පස්සේ තමයි ඔන්න සක්මනේ ආනිසංස තේරෙන පටන් ගන්න. ඔකේ මූල කර්මස්ථානයේ අස්පනා අපිට තියෙනකොට අපි ලොකු ජයග්‍රහණයක් විදිහට හිතා ගන්න. කොච්චරද කියනවනම් සමහර පශ්චාත්තාප වෙනවා. මට තාම මූල කර්මස්ථානයේ මූලට මුණ දාලා ගන්නත් බැරි වුණා. ආනාපානෙ වැටුනෙත් නැහැ කියලා තනක් එනවා. නමුත් මේ ආනාපානෙ ගන්නේ ඔය ගෙදර ගිහිල්ලා තුරේක දාගෙන පපුවෙල්ලගෙන ඉන්න නෙවෙයි. ඒක ගිවම් කරන්නයි. ගෙවම් කරන්න බව දන්නවනම් මතුවෙච්ච ටික ඇති. ඊට පස්සේ බලනවා මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒ ගෙවම් වෙන හැටි දකින්නවනම් අර මතු කර ගන්න ගත්ත ප්‍රයත්නයේට වැඩි ඒක සමුදේ පක්ෂේ නා. මෙතෙන් දැන් නිරෝධ පක්ෂේ දකින්නවා. විතක්ක ਵਿਚාර දෙකේ සංඥාවේ මේ ගෙවන් වීම දැකලා මේක භාවනාවේ දියුණුවක් කියලා දැනගන්න නම් මේ විතක්ක ਵਿਚාර දෙක නැත්නම් මේ සංඥාව ගඟින් එකට වෙන්න ගත්ත පහුරක් මිස කරේ තියාගෙන යන්න ඕන එකක් නෙවෙයි කියන එක විශ්ල කරලා දීම සඳහායි මම මේ උත්සාහ කරන්නේ. ඒක දැනට සමහරු කරමින් ඉන්නවා. නමුත් මූල ධර්මය අල්ලගන්න අමාරුයි. තව සමහරු නැතිවීමෙන් යන ආස්වාස් ප්‍රසවාස වෙනකොට හයියෙන් උස්ප ගන්න යන තරමට එහෙම නැත්නම් සක්මනේ ඉබේ වෙන්න හදනකොට ආයෙත් වම ඔසවන යවන තබනවා ආදි වශයෙන් වැඩිදුර වෙනස් කර මෙනෙහි කිරීමට යාම නිසා අර භාවනාවේ නිසින්ින්ද වැඩෙන ගතියට හානි කරන ගතිය. ඉතින් ඒකට මම නිතරම කියන නිදර්ශනයක් තමයි. අම්මා දරුවන් නලවනකොට හයියෙන් නැලවිලි කවි කියනවා දරුවා නලව දඟලනවා. ඊට පස්සේ බබාට නිින්ද යාගෙන එනකොට එනකොට එනකොට නැලවිලි කවි අඩු කරන්න බෑ. ඒක ලියලා බබාට නින්ද ගියාට පස්සේ නැලවිලි කවෙන්න කියලා නැත කරන්නේ. දැන් අම්මා දිගටම නැලවිලි කම් කියන ගත්තොත් අම්මයි නැල වෙන්නේ බබාට නින්ද යන්නේ අපි හිතමු අම්මා නේ ආයම බලන්න කියලා එයාට කියවන්නේ නැලවිලි කපේ ගන්නට කියලා. ඉතින් එවනම් මොකද වෙන්නේ? ඉතින් ගේ දෙක වෙන්න නැලවිලි කවේ කියනවා බබා පුළුවන් නම් තිත්ත ගුණ වර්ගයෙන් බහිනවා බබා දන්නේ නැහැ ගුණ වර්ග. මේ මනුස්සයා මේ මොකද කරන්නේ මේ නින්ද යාගෙන එනකොට නැලවිලි කවි අයින් කරන වෙනුවට යෝගාවචර මුළු ජීවිතේම ඕක තමයි සිද්ධ වෙන්නේ. අනිත් එක එක දවසක අපි හිතන්නේ අපි හරියට පදම දැනගෙන මෙනෙහි කිරීම නතර කරා. නැත්නම් සංඥාව දුර වුණා. හෙට ඒකෙන් ආනිසංශ 100%ක්ම ලැබෙන්නේ නැන්දස ආයෙ පටන් ගන්නවා මොකද? ආයෙ මෙනෙහි කරලා පටන් ගන්න. මෙනෙහි කරලා හරියට තැන්ට එනකොට මෙනෙහි කිරීම නතර කරන හැටි, සංඥාව ගෙවෙන හැටි බලන්න බලන්න බලන්න මේ ධර්මයේ තියෙන පුදුමාකාර ගැඹුරක් තේරෙනවා. මේ සර්වඥාන්සේ පෙන්නපු දේ බුදුහාමුදුරන්ට දෙන්න බෑ ක්‍රමයේ කියත හැකි. හැබැයි Taman ට්‍රයිල් ඇන්ඩ් එක දාන්න ඕනේ. නැත්නම් ඒ ඒ අභියෝගය කරලා කරලා කරලා කරලා තේරුම් ගන්න ඕනේ. අරමුණ නැති තාක්කල් මෙනෙහි කළා මෙනෙහි කළා ගෙතර ගෙතර. මුණට මුණ බලලා තියාගන්න. ඊට පස්සේ බලන්න මේ මොනට මොන දාලා තියා ගැනීම සංඥාවෙන් තොරව මෙනෙහි කිරීමකින් තොරව කරන්න පුළුවන් නම් ඊට පස්සේ අරමුණ තමන්ගේ දාශික බාරපත් කරගත හැකියි. ඊට පස්සේ ආගෙ වෙනවයි කියලා කියන්නේ භාවනාවේ දියුණුව. ඉතින් එතනදී දැන් මම පොඩ්ඩක් තව ඉස්සරහට ගියොත් මම දන්න සාපටලමයි කියලා. දැන් අපි හිතමු මම මේක එක දවසක් ඔය ඇලෙමෙට්‍රාම්දී විස්තර කරද්දී දැන් එතකොට අපි දැන් කියලා දෙනවා. මොකද්ද කියලා දෙන්නේ? සියලු අරමුණු අයින් කිරීම සඳහා ආනාපාන අරමුණු ගත්තයි කියමු නිදර්ශනයකට මේ කවුදෝ කිව්වා වගේ ආනාපානෙට නිවන් දකින්න බෑ කියන එක නෙවෙයි මම මේ කියන්නේ මම නිදර්ශනයකට ගන්න. ඔන්න ආනාපානෙ අරගෙන දැන් ආනාපානෙ ගෙවම් කරන ගෙවම් කරන යනකොට ඒක දැනකට එනවා. ආනාපානෙ සම්පූර්ණයෙන්ම ගෙවෙනවා. මොන Tamanට නිින්ද ගියාද නැද්ද කියලා දන්නේ නැතුව මොකක්වත් නැත්තනකට එනවා. ආයෙත් උන්න ආනපනෙ මත වෙනවා. එතකොට යෝගාවචරය හිතනවා ඔය කවුරු හරි කලර් බ්ලැක් කරලා මොකක් හරි කියලා හිතනවා. නමුත් ගෝ කල්යනා යෝගාවචරයට මෙන්න ගෙවුනට එක සැරේ ගෙවෙන්නේ ආයෙ පොඩ්ඩක් මත වෙනවා. ආයෙ ගෙවෙනවා. ආයෙ පොඩ්ඩක් මත වෙනවා. ආයෙ ගෙවෙනවා. ඒ කාර්යයට අඩ නිින්දේ ඉන්නවා. හීනයක්ද නැද්ද කියලා හිතා ගන්න බැරි විදියට. අන්න ඒ වෙලාවේදී දැන් යෝගාවචරය අනුග්‍රහ කළ යුත්තේ මොකේද කියලා මම එක දවසක් අපිට ප්‍රශ්නයක් අහන්න සිද්ධ වුණා. එතකොට භාවනා පිළිබඳව යම් ප්‍රමාණ තේරුම් ගත් උපාසකම්ම කෙනෙක් කිව්වා. ඒක අපි අනිවාර්යයෙන්ම අනුග්‍රහ කළ යුත්තේ අරමුණන් ගෙවන් වීමට කියලා. ඒ මොකද අරමුණ ගෙවන් වෙච්චාම කෙලෙස් නැහැ. අරමුණ ගෙවන් වෙච්චාම සංඥාව නැහැ. ඒක තමයි කළ යුත්තේ කියලා. ඒකට මම ඇහුවා. දැන් මේ අරමුණ ගෙවන් කිරීම අපේ පරමාර්ථය බව කරගෙන අපි ඉදිරියට යනවා. යනකොට වරින් වර අරමුණු ගෙවන් වෙච්ච තත්ත්වයක් තියෙන මට ඒක අහුවෙන්න පටන් ගත්තයි කිය මේක හරි අමාරුයි අල්ලන්න අමාරුයි. නමුත් දන්නවා අරමුණ ගෙවන් වුණා ආය අරමුණ එනවා. ආය අරමුණ කරගෙන ආය අරමුණ එනවා. ඒ කියන ওই බබා නිදා ගන්නකොට ඉපදිච්ච ගමන් බබාලා ඒ ඉන්නේ නිින්දේද නැද්ද කියලා හොයන්න බෑ. සියබලා කොලයක් වැටෙන වෙලාවට හතරයක් නිදාගෙන නැගිටිනවා කියලා ඔන්න අම්මලා කියනවා. අම්මලා නුඟක් අත්තම්ලා කියනවා. බබාට නිින්ද යනවා ආය නැගිටිනවා ආය නිින්ද යනවා ආය නැගිටිනවා වගේ තමයි ඉතින් අර ඉපදිච්ච ගමන් බබා ඉන්නේ පුදුමාකාරලෝ ඒ වගේ තැනකට අපිත් යනවා නිකන් අපිත් නිකන් පුංචි බබෙක් වෙනවා භාවනාවේදී නිදිද නැද්ද මෙහෙම වෙනවා ආය නිදි ආය නැහැ හතරයක් සියබලා කොලයක් වටෙන ප්‍රමාණයට හතරයක් වෙනවා වගේ වෙන්න පටන් ගන්නවා මෙතෙන්දී අනුග්‍රහ කළ යුත්තේ මොකේද කියලා මම මේ දූත්‍රයට අදාළ නෙවෙයි ගෙනියන්නේ පොඩ්ඩක් කට්ටිය අමාරුවේ දාන්න ඕනේ නිසා මම මෙහෙම කියන්නේ ඉතින් අර උපාසක කර්ම කිව්වා එහෙනම් සංස ගෙවෙන එකම තමයි අපි අනුමරණය කරන්න ඕනේ. මොකද ඒකට කෙලස් නැහැ නේ කියලා. ඉතින් මම දැන් මේ ගෙවිච්ච එක දැන් ගෙවන්න කියලා වාඩිනවා. ගෙවන්න නැති වුණොත් හිතපු තරම් ගෙවුන්නේ නැති වුණොත් දැන් පශ්චාත්තාපයක් එනවනේ. ඒකට මොකද කරන්නේ? දැන් මම යන්නේ ගෙවන්න. ඊයේ ගෙවුණා. අද ගෙවුන්නේ නැහැ. ආ ඒකට පශ්චාත්තාපයක් එනවා. එහෙනම් දැන් මේ ගෙවිලා ආයෙසරයක් අරමුණක් එනවා. එන අරමුණ තරහ එනවා. අරමුණ නැති එකට මනාපයක් එනවා. එතකොට මොකද වෙන්නේ? අලියමාරු උත්තරයක් දෙන්න. ඉතින් ගියාට පස්සේ සර්වචනන්සේ සඳහන් කරනවා දැන් මේ තරම් ගෙවම් කරගෙන ආවනම් අරමුණු එන අරමුණු නෙවෙන නැත්නම් අරමුණු සිවුම් වෙන අරමුණු ගොරෝ මුකුත් නැති වෙන. මෙන්න මේ தත්ත්වය ආවට පස්සේ මේක කොච්චර පුහුණු කරන්න ඕනද කියනවනම් මේ දෙකටම සමහිතක එනකම් භාවනා කරන්න. එතන තමයි බුදු දානසගේ తాදී ගුණය පෙන්වන්නේ. ගෙවෙනවා නැත්නම් මොනවාක්වත් නැත්තන්ට ආයෙ පොඩ්ඩක් එනවා. ආයෙ ගෙවෙන තැනට ආයෙ පොඩ්ඩක් එනවා. අන්නේ විදිහට සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති தত্ত্বයක් බුදු දානසේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉන්දියාවේ නීව සංඥා නා සංඥායතනෙ කියලා අල්ලගෙන හිටියා. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති. ඒ කියන්නේ සම්පූර්ණ මොකක්වත්ම නැත්තනකට වගේ යනවා. බැලුවොත් ලාවට ඥානපානෙ පේනවා. එහෙම නැත්නම් පොඩ්ඩක් මතුවෙනවා. ආය ඒක දිහා බලනවා ආය නැති වෙනවා. ආන්නෝයේ தත්තට යෑම තමයි අවසාන කෙලවර කියලා ඔය පොට්ටපාද සූත්‍රයේදී සරෝජ්ජන්සේ පෙන්නනවා. සංඥග්ග කියන වචනේ එහෙම නැත්නම් අபிසඤ්ඤා නිරෝධ පෙන්නකොට මේක තමයි බුදුජානනාංශ එන්නේ ඉස්සල්ලා. ඒව ඒවකට හිටව බහුණු අල්ලගෙන හිටපු දෙන හැම පුංචි තරක් නෙවෙයි. ඒක වුණත් මේ සංඥා ඇත්තේ නැති නැත්තේ නැත්නම් අර කාම ලෝකේ ගෙවම් කරලා රූප ලෝකයට ඇවිල්ලා රූප ලෝකේ ගෙවම් කරලා අරූප ලෝකේ තවසාන ධ්‍යානයේ තමයි ওই නිවසඤ්ඤ එතෙන්ට ගියයි එතෙන්ට ගියයි කියන එකත් දැන් සර්වඥාන්සේ සිද්ධාර්ථ තාපසව උද්දකරාම පුත්‍ර ළඟදී ඕක පුරුදු කරා. නිවසඤ්ඤා නාසඤ්ඤාතර ගියා. ඒත් තේරුණා තාම මේක ඇතුලේ මොනවද ගැටයක් තියෙන මොකද්ද අහුවිලා තියෙනවා කියන්නේ. ඒතකොට බුදුජානනාංශයේ පොට්ටපාද වගේ සූත්‍රවල එන බුදුරණන් පස්සේ කියනවා මෙන්න මේ නේව සංඥා නා සංඥායතන තියෙන කම්මනාපේ පවා නැත්නම් මම නේව සංඥා නා සංඥාලාභී කියන මාන්නේ පවා නැති වෙනකම් කරන්න නැති වෙනකම් කරනවා කියලා කියන සංඥාවක් තිබුණත් නොතිබුණත් දෙක විශේෂයි නොසැලෙන මනස යන කයන්ඩෝ නිසා සංඥාව දිගේ ඉදිරියට යන්න හදනකොට අපි මේ ඉදිරියදා ජීවිතේ කරන හරියක් කරන්නේ සංඥාව වඩමින්. ඒබැයි ගොඩක් ඔය අවිද්‍යාවට සම්බන්ධ සංඥා එහෙම නැත්නම් අපි දැඩි ලෝභයක් එහෙම නැත්නම් විෂම ලෝභයකට බැඳිලාද ජීවත් අද අද પરම්පරාණ අන්තිමටම අමාරු වෙట్లా තියෙන්නේ. ඒ මොකද මේ වෙනන් දැන්වීම නිසා. වෙනන් දැන්වීම පුදුමාකාර අන්දලා තියෙන්නේ අවුරුදු ගණන් කල්බදෝල ජීවත් මේ අපේ ලංකාවේ දැනට කියනවා අද ඉපදෙන්න ළමයා පවා රුපියල් 55000 ණයයි ඉපදෙනකොට. මොකද ඉන්න પરම්පරාවේ ණයට කාලා. ඒ වගේම ඉහළ පන්තියේ දැන් ඇමරිකාවට ගියාට පස්සේ කියනවා හැම මේ බැංකුවකින් මේගොල්ලන්ට දෙනවලු කාඩ් එකක්. මේ ක්‍රෙඩිට් කාඩ්. ඒ රුපියල් 1000යි කරේ. 1000 ගානේ 1000 දක්වා යන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ දුන්නේ 150000ක දෙනකොට 15 ලක්ෂයක් විතර කව කොහොමවත් නැහැ. ජීවත් වෙන්නේ තන්නේ කරන අය. හැබැයි සුද්ධ වගේ ඉන්නේ. මොනක්ක පේන්නේ ගිය ගමන් බඩු ගන්න නිකන් ඔය අර ඇලඩින්ගේ පුදුම පහන වගේ පහන අත ගන්නකොට සල්ලි එනවා. හැබැයි මූ දන්නවා බඩ බොක්ක ඇතුලේ මේ ඔක්කොම ණයට දුවන්නේ. ඊට පස්සේ පුරංගනාවන් සහිත පුරවරයකට ගියාම තුප්පතුන් නැති ලෝකේ පුදුමාකාර ලෝකයක් මාලා පෙන්න ඕනම කෙනෙක් කරනවා. කවුරක්වත් දන්නේ නැහැ මේ කල්පතුක මෙහෙට කන්නේ කියලා. එතකොට අනනසුකේ කියලා දෙකක් තියෙනවානේ. ඉස්සෙල්ලා මම අනනසුකේ ආවේ අපේ ලොකු තාංශේ අපේ පොඩි අය ළඟ ඉඳලා බණක් කිව්වා. අනනසුකේ කියන්නේ ණය නැති සුකේ කියලා එකක් තියෙනවා. අනන. තව තියෙන වැඩ අනා ගන්න සුකේ. දැන් ওই දෙකම තියෙනවා. අනනවා කිව්වහම ආර්ථිකය අනනවා තන්නේ කරම රජේ. ඊට පස්සේ හැම ගෙදරකම ගෘහමූලිකය ඉතුරු ටික අනනවා. කවුද මේකෙන් දිනන්නේ? ඔගොල්ලෝ හිතනවාද මේ බැංකුව හදලා තියෙන්නේ ඔය මේ රක්ෂණ සංස්ථා හදලා තියෙන්නේ එහෙම නැත්නම් මේ මේ ණය දෙන සමිති හදලා තියෙන්නේ මේ අපේ දොපදිල්ලියද කියලා. එක රුපියල් 1000ක් අපි තැම්පත් කරොත් බැංකුවේ රුපියල් 1000 6 පොලකට ණයට දෙනවා. එකෙක් නේ අපි අපි අපි ගන්නකොට උන් 15ක් අපි පුලින් ගන්නවා නම් අපි අපි තැම්පත් කරා මෙච්චර ගණන් දෙන්නේ නැහැ නේ අපිට 10 නේ දෙන්නේ 10ව 6ක් දෙන්න බැංකුවට පුළුවන් මුදල් ලිපීමේ ක්‍රමයක් බැංකුවේ තියෙනවා අපි හිතන්නේ මේගොල්ලෝ මේ බොහොම හිතසුව ඇතුව අපිට වැඩ කරනවා කියලා. ඒ වගේ තමයි මේ සංඥාවත් මේ විඥානයත් අපින් වැඩ ගන්න ගියාම ඉස්සරහට තියෙන අපේ සුභ සිද්ධියත් විනාශ කරලා තමයි මේ දැඩි ලෝභයේ තියෙද්දි මත්තකවත් නැහැ. දන්නේත් නැහැ. මම මොකටද මේ ආවේ? මොකක්ද මේ කරන්න කියන එක මතක නැහැ. දැක්කපු ගමන් ඒකට බැඳෙන හැටි හරියට පළ ගැටියා ගින්නට බැඳෙනවා. පළ ගැටියට පේන්නේ අටුවචන් වහන්සලා කියනවා ගින්දර රත්තරන් වගේ. ඒ දුපයින්. පැනනට පස්සේ උගේ අතපය පිටේනවා. ඒ කරගඳ වදිනවා. අර ඉතුරු තටු ටිකෙන් ආයෙත් අරකට බයිනවා. ඉතුරු වෙන තටු ටිකෙන් කරගඳ ගහද්දී නැවත අරකටම පණි නැටි සර්වඥාන්සේ දවසක තමන්නාන්සේගේ කුටිය ඉස්සර වාඩි වෙලා ඉන්නවා ආහනපත්තු කරලා තියෙන විවෘත වේගෙ පේනවා මේ පුංචි සත්තු ඇවිල්ලා කරගිලා කරගිලා කරගිලා ගින්නට වැටෙනවා බේරුණොත් අර ඉතුරු තටු ටිකෙන් ආයෙ ඇවිල්ලා කරගිලා එකට බැට ඒතර බුදුරජාණන් සඳහන් කරන මේ කෙටි ආහුස ඇති සත්තු මේ දැඩි ලෝභය නිසා ඊටත් වැඩිය කෙටි ආවසෝලට යන හැටි බලන මිසක් අපුසනසේ මේ සත්තු බේරන්න මොකක්වත් යන්නේ ලොකු සංවේගයක් පහල කර ගන්නවා. ඒක තමයි අද තියෙන ආර්ථික ක්‍රමේ පේන්නේ. ඒක එදිනදා ජීවිතය අපේ තියෙන මේ දැඩි ලෝභයට සම්බන්ධ සංඥා තොංගාන ඒක තේරෙයි මේ ඔක්කොම සංඥා ආනාපානේ ප්‍රතිස්ථාපනය කරන්න කිය ගමන් කොච්චර අමාරුද කියලා. අර වයින්නවා අතීත සංඥා වශයෙන් අනාගත සංඥා වශයෙන් මනාරමන අපවතින් විවිධ ක්‍රමයකට එනවා. ඒ නිසා අපිට අර ආනාපාන වගේ දේවල් දාගන්නත් බෑ. දා ගැනීම සඳහාත් අපි සංඥාව උදව් කරගන්නවා. මෙනි කිරිම උදව් කරලා ආනාපානෙ මතු කරගෙන ඊට පස්සේ ආනාපානෙ ගෙවෙනකොට සංඥාව ගෙවෙනවා කියලා බලාගෙන ඒක මේට ගියොත් ඒක සම්පූර්ණ ගෙවුණා වගේ. එතින්දි තෝරන වරන් ඇතුලේ දාගන්න ආනාපානෙ ගෙවෙන්නේ නැහැ. සංඥාව ගෙවිච්චාම අපේ හිත කියන්නේ ආනාපානෙ නැති උනායි කියලා. නැත්තම් අපි ඊයේ කියපු විදිහට රහනපන්න නැත්තම් මැරෙන්න බෑ. ඔක්සිජන් දෙන්න බෑ. එහෙම එකක් වෙන්නේ නැහැ. ක්‍රියාකාරකම් නම් අඩු වෙනවා. ඒක හරි. නමුත් මේ සංඥාව අයින් වුණාට පස්සේ අපිට පේන්නේ ආනපන නෑ කියලා. ඉතින් ඒක අපි ගන්නවා. මේ කෙලස් කිවන් කිරීමක් විදිහට. ඊට පස්සේ ආයසරයක් කොහෙන්ද කෙලස් ටිකක් එනවා. සිව්මට එන්නේ. ඒකත් ඉවර වෙනකම්ම බලන්න. අර අර මූල ධර්මම සංඥාව කියන්නේ කෙලෙස් මේ කෙලෙසිය සංඥා ගෙවන් කිරීම කෙලෙස්. එහෙම ගියාට පස්සේ කරගෙන කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් ගන්නවා හරියට මේ පරණ කපඩාවක තියෙන කෙලෙස් එහෙම නැත්නම් අපි ගත්ත ණයක පරණ ණය ගෙවමින් යන්න වගේ එනේ නේ නේ නේ හිතවිල්ල පාස ආසසවසස පාස වේදනා පාස සද්ද පාස කෙලෙස් වෙනවා ඊට පස්සේ ගෙවෙනවා ගෙවන් කරන ගෙවන් කරන ගියාට පස්සේ යම් වෙලාවකට මේ යෝගාවචරයට ඇති වුණා නම් ආසාවක් මේ සියල්ලම ගෙවන් කරපු தත්ත්වය තමයි හොඳ අරමුණු පැමිණීම හොඳ නෑ කියලා එනේන හැම අරමුණකින්ම යා ව්‍යාපාදේ හට ගන්නවා. යර භාවනාවේදී ඇති කරගත්ත යම් උපමානයක් මොකද්ද සියල්ල ගවන් කිරීම හොඳයි කියලා. නමුත් ඒක වෙනුවට ආය එකක් මතුවෙනකොටම එයා ඒකට ද්වේෂය හට ගන්නවා. ඒක වළක්වන්න බෑ. මනාපමනාප දෙක කොහොමඩක්වත් ජය අරගෙන තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට කියනවා භවනාවේදී අපට දත යුක්තක් විදියට එහෙම මතුවෙනකොට ඒවා ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා කොච්චර මතු වුණත් ගෙවෙමින් ගෙවෙමින් ගිහලා දැන් අරුණක් තිබුණත් එකයි අරුණක් නැති වුණත් එකයි කියන දෙකටම එක විදිහට බලන්න කියනවා. ඒක බුදුසසුනස කියන්නේ දේශනා කරන්නේ මේ අලද්දන් යදිදන් සාදු නාලත්තං සුන්දරාමිති. උබයේනේවසෝ තාදී රුක්ඛං අපතිවත්තති කියනවා. බුදුසසුනස සඳහන් කරනවා බින්දුවාච වර්ණ සංඛ්‍යා වංශ නමකට එක ඉදිරික මොනවාර දෙනවා. ඉතින් ඊට පස්සේ ආවෙන්සි දේවා කියලා කියනවා. තව කෙනෙක්ගෙන් කියනවා අද මොනවාක්වත් වෙලා නැහැ අද දෙන්න බෑ කියලා. ඉතින් අපිට බනින්නේ ඒත් හොඳයි. දුන්නොත් හොඳයි. දුන්නත් නම් ඒත් හොඳයි. මේ දෙකටම තාදී ගුණයක් තියෙන්න බෑ. වෙන්න පාත වාතයට ගත්ත කෙනාට අපිට කියත හැකි අරගෙන තියෙන බුරියානන්දට උඹ ඉන්දියාප්පන් දීපන් කියන්නේ බෑනේ. දුන්නත් හොඳයි නොදුන්නත් හොඳයි. ආන්නේ වගේ තාති ගුණයක් ඇති කර ප්‍රති කරගන්න කියනවා. රුක්කංග ප්‍රතිවත්තති. ගහක් ළඟට ගිය මිනිස්සෙක් ඵලයක් අපේක්ෂා කරගන්න. ඵල තිබුණොත් හොඳයි. තිබුණත් මොන කරන්නේ? ආන්නේ වගේ භාවනා කරනකොට අර වගේ සංඥා සියල්ලම නිරුද්ධ වෙච්ච තත්ත්වයක් එනවා. ඒක හොඳයි. නමුත් ඒ වෙනකොට ආය සංඥාව පොඩ්ඩක් කොල්මන් කරනවා නම් ඒක දැනගන්නවම චේතනා කරලා ගත් එකක් නෙමෙයි. ඒක තමයි ස්වභාවය. ඒ නිසා ඒක තිබුණා නිසා තමයි හරි ලස්සනව හිතන්නේ ඔය ආනන්ද සප්පයි සූත්‍රයේ සඳහන් කරනවා. සංඥාව නැති බව දන්නේ ඊට පස්සේ එන සංඥාවෙන් ගැස්සුණාට පස්සේ තමයි. මේ ඉතිසල මම විවේකයෙන් හිටිය බව දැනගන්න පුළුවන් වෙන්නේ සංඥාවකින් පහුරු ගෑවුනාට පස්සේ තමයි. ඒ නිසා සංඥා නැතුවම ඉන්න වෙලාවේ සංඥා නැති බව දැනගන්න බෑ. දැනෙන්නේ සාපේක්ෂව සංඥාවක් ඒ නිසා ඊට පස්සේ ඒ සංඥාව ගෙවුනට පස්සේ දැන් ගෙවෙනවා. දැන් එතනට යනවා. ආයෙත් ඒක දැනගන්නේ සංඥාවක් වෙන නිසා මේ සංඥාව ඇති සහ නැති දෙකම සම්පූර්ණ හේතුඵල ධර්මයක් මිස මේක අ හේතු අප්‍රත්‍යක් නෙවෙයි. සර්බලද දිව්‍යඥාන්සෙත් නෙවෙයි. එහෙම නැත්නම් ආත්මයක් නෙවෙයි. එහෙම නැත්නම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් අපේ ඔළුවට දාන සංඥාවකුත් නෙවෙයි. මේක ඇතුළේ තියෙනවා චිත්ත නියාමයක්. මේක ඇතුළේ තියෙනවා ධර්ම නියාමයක් කියලා. එතනම හිත පවත්වාගෙන ඉන්නවා නම් 100 200ක් ලකුණු දෙන්න පුළුවන්. ඒ හිතේ කෙලෙස් නැහැ. මොකද ඒ හිත පවත්තන හිත. නිදිමත් වෙච්ච හිතකුත් නෙවෙයි. ඒ වගේම නොවේවා කියන හිතකෙමුත් පෙලෙන්නේ නැහැ. වේවා කියන හිතෙන් පෙලෙන්නේත් නැහැ. ඔන්න ඔය දෙකට වැනෙන්නේ නැති අපි කියනවා මනාවමනාව දෙන්නේ නැති එන්නේ නැති தත්වෙටපත් උනාට පස්සේ ඒ යෝගාවචරයට අමුතු ගමනක් වෙනවා ආපහු ගමනක්. ওই ගිය පාර දිගේම මේ අරමුණු වල සේයාවක් තිබුණත් එකයි නැතත් එකයි කියලා බලනකොට පේනවා. මේක සංඥාවක සේවාවක් සහ සංඥාවක් නැති අතර කතාවක් මිස අරමුණක් එක කතාවක් නෙවෙයි තියෙන්නේ. අපි ඕනෙම දෙයක් සංඥා මාර්ගයෙන් තමයි ගනුදෙනු කරන්නේ. අරමුණත් එක්ක සංසාරේ කපට කල්දාකත් අපි ගනුදෙනු කරලා නැහැ. අපි ගනුදෙනු කරලා තියෙන සංඥාත් එක්ක. ඉතින් මේ සංඥාවකට නෙමෙයි බය වෙලා තියෙන්නේ. තමන් ළඟ සතිය තියෙනවා නම්, තමන් ළඟ සීලය තියෙනවා නම්, තමන් ළඟ ශ්‍රද්ධාව තියෙනවා නම් ඕන දෙයක් වෙච්චා කියලා බලන්න හිටියොත් මේ සියුම් අරමුණක් නෙවෙයි ඊට වැඩිය මතුවෙන ඕලාරික අරමුණක උනත් ඒ යෝගාවචර තේරුම් ගන්න පුළුවන්. ඒකේ පටන් ගන්න ඉස්සෙල්ලා මොනවක්වත් තිබිලා නැහැ. ඉවර වුණාට පස්සේ මොකුත් නැහැ. ඒක අරමුණක් තියෙන්නේ පෙරත් අගත් දෙකම පිරිසුදු චිත්තක්ෂණයක ඒ නිසා මේ අරමුණ වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නම් යෝගාවචරයට පේනවා අරමුණට යට වුණොත් මගේ හිත බාල්දු වෙනවා මගේ හිත හුත්තටම සද්ධාවේ සීලේ සතියෙන් බලන හිටියොත් මේ අරමුණ මේට වැඩිය ගොරෝසු වුණත් ඕක ගැන කතා කරොත් කෙලෙස් වෙනවා කතා කරන්නේ නැතුව අතහැරියොත් සංඥා ගත්තේ නැත්නම් හිතට ගත්තේ නැත්නම් මතකෙට ගත්තේ නැත්නම් සංඥා නානුසෙන්ති කියලා බුදුරජාණන් පාවිච්චි කරන්නේ. සංඥා මන්දි බහින්නේ. ඇවිල්ලා ගියා ගියා ගියාමයි. එහෙම නැත්නම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. මම දැනගත්තා මට මෙහෙම අහවල් සංඥාව ආවයි කියලා මතක තියාගන්නවකත් හෙට තියාගන්නවකත් යන්නේ ඒක කෙලේශයක් බව දන්නවා. ඒකට යන්නයි. ඒක හරියට වතුර ඇඳපු ඉරක් වගේ, වැල්ලේ ඇඳපු ඉරක් වගේ. ආන්න ඒකට බය ඇරුණා නම් මේ අපි මේ සද්දවලට වේදනාව වලට හිතවිලි වලට එනකොට අපි සෑහෙන භාවනාවට කරදර කරනවා කියලානේ අපි ඒක හිතනයි තමයි වෙන්නේ. හිතවිලි වලටත් වෙනවනේ. නමුත් අර පුංචි දේ අල්ලගෙන භාවනා මනසිකාර නැත්නම් වීර්යය නැත්නම් ඒකට චෛතසිකයට කියන්නේ අදිමුක්ක චෛතසිකය කියලා. විශ්වසනීයත්වය ඇති කරගත්තොත් මේ කිසිම සංඥාවක් දිගට හිටින්නේ නැහැ. ඒක කොච්චර ගොරෝසුණත් සියුම් වුණත් ඇවිල්ලා යනවා. ඉන්නේ ගියාට පස්සේ කපුරු පිච්චෝ වගේ මොනම ලකුණක්වත් දකුණ හිටින්න සංඥා විතරයි. මතකේ විතරයි. ඒක තමයි කරදර කරන්නේ. අපි ඒකට කොච්චර ආශා කරනවද බලන්න. ඒ නැවත මතක් කර කර කරදර ගන්න අපි කියනවනේ මේ අපාර මේ වූ මේ සංසාරේ මගේම පිය වේවා මගේම පුතු වේවා කියලා අර වල තියාගෙන ගෙනියන්න හදනවා ඊගාව ආත්මයක් ගෙනියන්න. මට ඒ දින්දු එන්නේ ඕගොල්ලන්ගේ නරක වෙලාව. මරෙන්නේ මගේම පුතු වේවා මගේම පිය වේවා කියලා මේ මේ මේ මේ දැන් තියෙන මේ පරිප්පුව ඊගාත්මලත් ඉල්ලනවා. මෙවට බූවලිකින් ගහලා නැති. කසේ ගහනකොට පවිර පළු හිටින්න ගහන. කවදා බුදුහාමුදුර කරන්නේ මම මෙහෙම කිව්වට පටලවා ගන්න එපා. මේ මං කියන්නේ තේරුම් ගත්තට පස්සේ හිතෙනවා අපි මේ දෑවැදි කියලා මොනවද දෙන්නේ කාටවත් මොනවද අපි ඉල්ලන්නේ මොනවක්වත් මොනවද මේ ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ කියලා බලනකොට මේ මවාගත්ත සංඥා ලෝකෙ කෙනෙක් කර මේ දෙල්ලම කරන්නේ. එතකොට ඒ කටුකුරුන්දේ ස්වාමීන් කියනවා මේක නිකන් ඒ ස්වාමීන් කියනවා හීනෙන් ගෙවල් මාරු කරන වෙලාවක් ගැන කතා කරන්න කියලා. අපි ගියක් කරන ගේකින් ගේකට යන්න හදන ගේ මාරු කරන හදනවා. දැන් එතකොට හෝන් ලොරි ඇවිල්ලා ඕන් එක ගන්නවා. ඉතින් අපි තක්කු මුක්කේ බඩු ටික ඔක්කොම දාගෙන ගැටියක් ගහගෙන අරකට දාන කොහොම හරි නැගලා බලනකොට දැන් ෂුවර් නෑ කබඩ් වල තියෙනවා ගත්තද නැද්ද කියලා යනකොට ඔන්න හෝන් එකක් නෑ හීනයක් කියලා මතක් කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ හීනෙන් ගෙවල් මාරු කරලා. මේ මේ සංඥා තේරුම් ගතකොට මේ දවල් කරන දේත් හීනයක් කියලා තේරෙනවා. මරණ මරණ වෙලා වෙනකොට ඔක්කක්වත් මොනම දෙයක්වත් අරණකමක් නැහැ. අපි මේ දැන් මේ රණ්ඩු කරනවා ඊර්ෂ්‍යා කරනවා තෝ තෝ වරපල කියාගෙන ගහනවා බනිනවා දඬු මුගුරු ගන්නවා. නමුත් මරණ මොහොතේ එනකොට මේකත් හුදු සංඥාවක් විතරයි. මේක හරියට මේ පිළිගුවක් පස්සේ දුවන මුවෙක් වගේ හීනයක් දකින මිනිස්සෙක් වගේ නැත්නම් බීලා ඩෝප් වෙච්ච මිනිසෙකුට පේන හැලුසිනේෂන් එකක් වගේ මේකට දවල් හීන කියනවා අරවට රෑ හීන කියනවා. කවදා හරි මේකට අවදි වෙච්ච දවසේ මේ අපි ඉන්න මේ දවල් හීනේ අපි මේ හදාගෙන තියෙන පිටර කට්ට අපේ පවුලේ, අපේ නායදයෝ, අපේ ආගම, අගේ ජාතිය කියලා වටිනාකමක් ටිකක් තියාගෙන ඕක ඇතුළේ අපි මේ රැකෙන්න හදන ගතියයි, manussකමයි ගත්තොත්, manussකමත් එක්ක මේකේ ඉතාම දුරස්ත සම්බන්ධයක් විතරයි තියෙන්නේ. අපි හදාගෙන තියෙන සැකිල්ල කවදාකවත් අරසාව දෙන්නෙත් නැහැ. ඒක නිකන් සංඥා ටිකක් විතරයි. ඉතින් මේක 105න් එකක් අපිට දුක් ඇති කරනවානේ. මේ සංඥා නිසා සංඥාස්කන්ධේ ඉතින් ඒ නිසා මේ සංඥා ජීවිතය තුළ එකකට සංඥා වෙරණ ඒකත් ගෙවම් කරලා ඒ ගෙවම් කරුවට පස්සේ එන தત્ත්වේ බලන්නේ නැතුව අපි මැරුණොත් අවසානයේදී එන ගති නිමිත්ත කම්ම නිමිත්ත මොනතරම් සේවයක් කරයි කියලා බලන්න. අන්තිම මොහොතේ මොනවද දකින්නේ? ගැරන්ඩියක් දැක්කොත් ගැරන්ඩියක් මගෙනගේ බඩේ උපදිනවා කියලා. ඊට පස්සේ ගැරන්ඩිය ආත්ම වෙනුවෙන් සටන් කරන්න පටන් අදීපියව අපේ අයිතිවාසිකම් දියව මීෝ මේ මේ මදියව පෝසමල් පියව ඉතින් උන්න පටන් ගන්න. එතකොට මතක නැහැ මේ මනුස්ස ලෝකයක් තිබුණාවත් මතක නැහැ. දැන් කරන්නේ ලෝකෙට රණ්ඩු. දැන් මේකේ හම්බ වෙනවා මොකක් හරි අපේ මොන මොන බඩකඩත්තු හම්බුනත් ඒක අල්ලගෙන නටනවනේ යතත්‍ර තත්‍ර ආවිනන්දිනි මොන කුණු හරබේ දුන්නත් ඒක අල්ලන්න රණ්ඩු කරනවා හරි ලස්සන දෙල්ලමක් තියෙන්නේ මේක නිකන් කොහලේ බබත් එක කරන දෙල්ලම් වගේ තමයි මේ සංඥාත් එක මේ තියෙන කියලා බැලුවොත් මම හිතනවා කිසිම කෙනෙක් කැමති නැහැ. තව කෙනෙක් අපි මේ කරන නාටකම දකින්නට. අපි මේ තරම මෝඩද? අපි මේ තරම් බොළඳද? මේ සතිය කියන උපකරණය මේක හොඳටම කොක්ක දාලා ගන්න පුළුවන් නේද? ඇයි මේ තියේදී අපි මේ පිට කතා කරන hina වෙන්න හදන්නේ? සතියට මේ ඇති හැටි දකින්න කැමති නැත්නම් මොකද කියලා බැලුවොත් මේකේ දෙල්ලක්කාර දර්ශනයක් මේකේ තියෙනවා. මේ සම්ප්‍රදාන කර දර්ශන ගොඩ එහෙමනක් නැහැ. ඒ නිසා මේ සංඥා පිළිබඳව සේවිතබ්බ අසේවිතබ්බ දෙක කතා කරලා සර්වචන් සඳහන් කරලා තියෙනවා දෘෂ්ටියේ තියෙනවා ඒ වෙනත මනුස්සයාගේ දැක්මේ සේවිතබ්බ අසේවිතබ්බ කියලා දෙයක්. ඒක ඇත්තටම අපි නිදාසල සුබදාරාමි කරන්නේ ඒ අපන්නක ප්‍රති අපන්නක සූත්‍රේ ඒක සර්වචනංශේ පටන් අරගන්න එතනින් තමයි අපි හැම වෙලාවෙදීම අපි හිතනවා මේ අපි ගත්ත දික්තිය හරි කියලා. එහෙම නැත්නම් අපිට මේ ජීවිතේ ජීවත් කරවන්න බෑ. නමුත් සර්වචනන්සි බොහොම ලස්සනට අපි ළඟ තියෙන මූලික ආගයන් ආඩම්බරයන් පිළිබඳව තර්කයේ බැද ගන්න හැටි එහෙම නැත්නම් ඒකේ යථාර්ථයක් කරගන්න හැටි එහෙම නැත්නම් ඒක අවිරුද්ධ වෙන්න හැටි ඒක නිවැරදි ප්‍රතිපත්තිය ගන්න හැටි බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ලෝකේ සමහරු ඉන්නවා පැහැදිලිවම ප්‍රකාශ කරනවා අත්තිදි අත්තිදින්නම් අත්ති ඉත්තං අත්ති හොතං අත්ති මාතා අත්ති පිතා ආදී වශයෙන් දුන් දෙහි ආනිසංස ඇත වැඩි හිටියන් ගෞරව කිරීමේ ආනිසංස ඇත බුදු පූජා පැවැත්ීමේ ආනිසංස ඇත මවෙක් ඇත පියෙක් ඇත කළ දේ විපාක ඇත ආදී වශයෙන් කර්ම 10ක් පෙන්නනවා මෙයක් තියෙනවා කියන જાතියක් ඒ අත්පතිම අනිත් පැත්තේ කට්ටියක් කියනවා කිසිම දෙයක දීමේ වටිනාකම නැහැ හම්බ කරන කාපා වැඩි හිටියන් සැලකිල්ලක් ඕනේ නැහැ එහෙම නැත්නම් පූජා සත්කාර ඕනේ නැහැ අපි ඔක්කොම සහෝදරයෝ අම්මා තාත්තා වුණේ. එහෙම කියන මේ අපි තරහ වෙන්න බෑම නම් වශයෙන් කිව්වට ඒ කොමියුනිස්ට් ධර්මයේදී පැහැදිලිවම ගන්නවා ඔය ඔය දාන කතා මොකක්වත් කරන්න බෑ. විද්‍යාවටත් බෑ. විද්‍යාව කියන මේ ඇත්තම නෑ කියලා. ඒකට ආගම Hindu ආගම බුද්ධ ආගම විතරක් කියනවා ඒක තියෙනවායි කියලා. ඉතින් බුදුරජාණන් කියනවා මේ දෙන්න බලන්න කොච්චර එකිනෙකට පරස්පර විරෝධීද කියලා. දුන් දෙය අත්වාකයට පූජාවක විපාක ඇත වැඩියට යන සැලකීමේ හොඳක් ඇත කර්මේ සහ කර්මඵලයේ කියලා දෙයක් තියෙනවා එලොක් මෙලොක් කියලා දෙයක් තියෙනවා ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා ඒගොල්ලෝ වග බලා ගන්න ඕනේ කියලා එක පැත්ත සම්පූර්ණයෙන්ම කියනවා අනිත් පැත්ත නෑ බුදු දහමේ එකක්වත් කියන්නේ නෑ මම මේක කිව්වයි කියලා මේ දෙකක් තියෙනවනේ කියලා කියනකොට කියනවා මේ දෙක පරස්පර විරෝධී නැද්ද කියලා පැහැදිලිව පරස්පර විරෝධී ඉතින් ඒ වෙකේ දැන් කොහොමද අපි මොකද්ද ගන්න කියලා දැනගන්නේ මේ දෙකම දැන් අද මේ වගේ රටක හැදෙන දරුවෙක්ගේ පොඩ්ඩක් පැත්ත බලන්න ඒ දරුවන කවදා හරි කියලා දෙන්න පුළුවන් ඒක දාන යානි සංස තියනයි කියලා. මේ රටවල නෑ එහෙම එකක්. බෝධිහාමුදුරෝ ආටිකල් එකක් කියන තිබුණා මේ ඇමරිකාවේ බුද්ධහම ගැන. ඒ බුදු ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ ඇමරිකන් කාර්යය විපස්සනාව ගැන හයියෙන් කතා කරනවා. දානි දන්නේ නෑ. දැන් මෘගකාරයට දාන කියන එක තේරෙන්නේ නැහැ. ඒක කියන්නේ ලැජ්ජා නැති කාරණාවක් දන් දෙනවයි කියන. කාට හරි යමක් මොනවා දෙනවයි කියන එක ඒක කරන්න බෑ. කරන්න හොඳ නැහැ. පින්න පාටි ගියොත් කෙලින්ම උසාවියට දාන. ඉංගා කන්න බෑ. සිංගප්පූරුවෙත් බෑ. එහොම භයානක නීති විරෝධී වැඩ. අපේ නරටවල පින්න පාටි නම් සලකනවනේ. ඒව නෑ. ඉතින් අන්න එහෙම ඉන්න වෙලාවේදී බුදුරජාණන්සේ බලන්න උන්වහන්සේ අපන්නකව මේ මෙවැනි වෙලාවක දෘෂ්ටියක් තෝරගන්නේ කොහොමද කියලා අහන්නේ. බුදුරජාණන්සේ අහනවා. ඇත්ත. කෙනෙකුට කියන්න පුළුවන් මේ දුන් දෙවි විපාක නැහැ හම්බ කරගත්තොත් කන්න පුළුවන්. පූජාවල් ඕනෙත් නැහැ. වැඩිහිටි සැලකිල්ලක් ඕනෙත් නැහැ. මමෙක් ඕනෙත් නැහැ, පියක් ඕනෙත් නැහැ. මේ කුරුල්ල වගේ ජීවත් වෙන එකට තමයි ඇත්තටම ජීවිතයේ සෝමිය තියෙන්නේ. දැන් නෑ නේ සෝමියක් දැන් මේක මේ දාන දෙන්නත් ඕනේ. අරේ මේ හරි වැඩ ගොඩයිනේ මේකේ. ඊයේ සෝමියට බර වෙලා නම් අර පැත්තට යන්න තියෙන්නේ. බුදුරජාණන්සේ අහනවායි වගේ මවෙක් නැත පියෙක් නැත කර දෙවි විපාක නැත කිව්වොත් ඒ මිනිස්සයා ශික්ෂණයකට බැඳෙයිද නොබැඳෙයිද කියලා ඕනම කෙනෙක් ශික්ෂණයට බැඳෙන්නේ Taman කරන කටයුත්තේ වග කියන කෙනා විතරයි එහෙම නැත්නම් සදාචාරාත්මක වගකීමක් ඇති කෙනා විතරයි ඒ නිසා මේ මවෙක් නැත පියෙක් නැත හොඳ දෙයක් නැත නරක දෙයක් නැත කියන ගත්තොත් ඒ මනුස්සයා ඒකාන්තයෙන්ම චර්යාවේ කිසිම සදාචාරයක් ගන්නෑ ශික්ෂාවක් ගන්නෑ. ඒ නිසා මේ මිනිස්සයා සමාජයේ ඉන්න අනෙකුත් සමාජිකයන්ට හිංසා කරනකොට කිසිම හැඟීමක් ඉන්නේ නැහැ යාළුවා. එයාට තියෙන්නේ පුළුවන් වෙලාවට කපල්ලා බෙපල්ලා ජොලි කරපල්ලා කියන සංකල්පය. එහෙම නැත්නම් ශ්‍රී ලංකත්වා ගෘතම් පීවේ. ණය වෙලා හරි ඉතෙල් බීපල්ලා නැත්නම් හොඳම දේ කාපල්ලා ගෙවන්න වෙන්නේ උඹලට නෙමෙයි. ඒක ඉන්දියාවේ ඒ දවස්වල තිබුණ එකක්. ඒ ධර්මයෙන් තමයි යාද ගොඩක් පැතිරලා තියෙන්නේ. නමුත් ඒක වෙනකොට ඕගොල්ලන්ගේ ඇස් ඇරිලා නැහැ තව. අද තියෙන සම්පූර්ණ මේ මේ ආර්ථික ක්‍රමය බයලජ්‍ය දෙක නැති කරන එකක් කියලා. ඕගොල්ලෝ දකින්න කැමතිත් නැහැ, අහන්න කැමතිත් නැහැ. නමුත් වෙන්නේ එච්චරයි. අද තියෙන මේ දේශපාලන දර්ශනය, මේ ආර්ථික දර්ශනය, මේ සමාජ දර්ශනය, මේ විද්‍යාව. මේ අර්ථල පහසුකම් සියල්ලගෙම වෙලා තියෙන අවුරුදු 200ක් මිනිස්සු අතර තිබිච්ච සදාචාරය නැති කරා. දැන් හොඳට ඕම තේරෙනවා ලෝකේ ඒකාන්තෙම රත් වෙනවා නතර කරගන්න බ්‍රේක් නැහැ ක්ලච් නැහැ. පරිසරයේ දූෂණය වෙනවා ඔය කිසිම රජයකට අත කරන්න බෑ නතර කරන්න ඕනකමකුත් නැහැ. උපදින දැන් හැම මිනිස්යාගේම හිතයට වැඩිය චිත්ත දූෂණේ වැඩි. නතර කරන්න බෑ. මොකද එතකොට පිළිගන්න වෙනවා අපි මේ විද්‍යාව හරහා අවුරුදු 200ක් තිබුණු බයලජ්ජා නැති කරයි කියලා. එතකොට බුදුරජාණන් කියනවා දැන් හැම මිනිස්සෙක්ම අනුත්සය මිනිස්යා කෙරෙහි සදාචාරාත්මක වගකීමක් නැතුව හැසිරෙනවා. කපල විපල ජොලියෙන්. ඒ නිසා මේ ආත්මෙදීම අස්පනා පිටම තමන්ට තමන්ගේ අසහනෙ වැඩි වෙන ගතිය පේනවා. යම් හේයකින් කර්මේ සහ කර්මඵලයේ තියෙනවා ඊගාවත්මේ මොකද වෙන්නේ කියලා. අනිත් වෙඩි අමාරු තැනකට වැඩි. ඒක නිසා කර්මඵලයේ තියෙන්නේ වේවා නොතියන්නේ හේවා හික්මීම ගැන පොඩ්ඩක් කල්පනා කරලා තමන් රැකුණොත් මේ ජීවිතෙත් යම් ප්‍රමාණයකට සිදු වෙන වැරදි අඩු වෙන්න පුළුවන්. මරණින් මත්තේ ඒකාන්ත අපාගත වෙන්න වෙන්නේ ඒ නිසා ඒ වගේ මේ මවෙක් ඇත පියෙක් ඇත කියන වගේ මවෙක් නැත පියෙක් නැත කියනවා නම් මේ මවෙක් ඇත පියෙක් ඇත කියන එක අපි බාරගන්නේ මොකටද එතකොට අපිට සදාචාරාත්මක වගකීමක් එනවා වගවීමක් ආනේ ඒකෙන් මෙලවත් රකින්න ඊගාවත් රකින්න නිසා ඒ ශික්ෂාවට ශික්ෂණයට එහෙම නැත්නම් හික්මීමට පැත්ත වෙද්දී බාරගත්තොත් එළොමෙළො දෙකම රැකෙනවා මේක අද හැදෙන ජනතාවකට පන්ති කාමරයක කද්දාකත් කියලා දෙන්න බෑ. දැන් තියෙන්නේ අරුවට වැඩි ඉස්සෙල්ල මොහොදින්න එක විතරයි. අර රැට් රේස් එකට වැටලා තියෙන්නේ. පහේ වත්තේ ළමයෙකුගේ ඔළුවට දාලා තියෙන බර කාටවත් තේරෙන්නේ ඒ පහේ පන්තියේ ළමයා විභාගයෙන් පෙළෙනකොට අම්මා වහකන්නේ. ළමයා නෙවෙයි. ඒ පන්ති වලින් ටීචර්ස්ලා. ඉතින් මේ තරඟයකට මේ දරුවා උණ්ඩ උණ්ඩ මොණි සමක් කරගත්තට පස්සේ මේක දිනුවහම මොකෝ වැරදුනහම මොකෝ ඒක යකා. එක යකා මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අධ්‍යාපනයේදී මොකක් ලැබුණා? ඉතින් අර පුංචි ළමා මනස මේ විදිහට ڇප්ප කෙරුවට පස්සේ බඩ බොක්කේ ඉන්න කලලයක් අල්ලා මිරිකලා දැම්මොත් මොකද වෙන්නේ? ඊට අහපම් මේ වැඩේ. තාම අමාරුයි. අද ඉන්න දෙමාපියෝ රැල්ලට මේක තේරුම් ගන්න. ඒ වගේම ගුරු පද්ධතියට මේක තේරුම් අරගන්න අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මේක තේරුම් ගන්න දැන් මම දන්නේ දැන් අවුරුදු 3කට විතර ඉසෙල්ලා රිපර්ට් වල ඒ විභාගේ පාස් වෙලා ළමයි බෙල්ලෙල්ලා මරනවා ඊට පස්සේ මට රමණී ලීලාරිය සාංශ මෙන්න මෙහෙම එකක් කළා තියෙනවා තමයි පාස් ඒත් බෙල්ල වල දාගෙන මැල්ල පස්සේ චන්ද්‍රම් ගිහිල්ලා ඒ පන්ති ඔක්කොම ඒ පන්තියේ බර ගානක් ඊට පස්සේ උත්සාහ කරලා තියෙනවා සීදීනස ගන්න. අචන් බ්‍රම් ගිහිල්ලා කතා කරලා මොකද්ද කියන්න බෑ. ඇයි මෙහෙම මානසිකත්වයකට ආවේ ඉතින් කර්ම ශක්තිය වෙන්නේ නැති කියලා. ඔය අමාරුවෙන් තමයි උතුරු ළමයි ටික බේරගත්තේ. සිඩ්නි වල වගේ වැඩේ වුණා. ලංකාවෙත් ඒ වැඩේ වෙලා තිනවා. තාමත්ම යමක් කමක් කරන්න පුළුවන් මිනිස්සු නමුත් අනවශ්‍ය විදිහට මේ දීලා තියෙන බර වැඩිකම නිසා ඒ හික්මීමක් පිළිබඳව ළමයට කොහොමඩක්වත් හැඟීමක් එන්නේ. ඒක නිසා අපි මේ අපි හිතනවා දැන් අපි නම් කර්ම සකන් වල ඒකාන්තයෙන්ම අදහනවා. අපි නම් ඒකාන්තයෙන්ම මදාත් අදහනවා. අපි ඒකාන්තයෙන්ම මේ හොඳ දේ හොඳයි නරක දේ හොඳයි කියනවායි කියලා. නමුත් හිතන්න එපා 100 100ක් අපි අපේ ක්‍රියාවලියේ අපිට 100 100 ලකුණු ලැබෙනවා කියලා. අපි හිතන්න අරගයි මේ අන්‍යාගමිකව නැත්නම් මිත්‍යා දෘෂ්ටිකව තමයි ඒව කරන්නේ අපි නන්නේ කියලා. නමුත් අපි දවසේ ওই භාවනා කරන සතියෙන් ඉන්නදී හැම වෙලාවකම කොල්ලෙන් හරි මල්ලෙන් හරි කඩා වඩා ගන්න අපිත් දඟලන්නේ. පුළුවන් ක්‍රමයකට ලාභ සත්කාර උපයන්නේ අපිත් දඟලන්නේ. කාට හරි කියන්න පුළුවන් අත් දෙක උස්ස කරන්නේ නෑ නෑ නෑ අපි නම් කොහොමඩක්වත් ආරස්සා වෙලා තියෙනවා උපැන්න සාතිකේ බෞද්ධයි කියලා ලියලා තියෙනසේ කියලා. කවදාවත් නෑ. ඒක නිසා මේ දෙකෙන් අපි යම් ප්‍රමාණයක් මේ කර්මේ සහ කර්මඵලයේ කියන බුදුසසුන් දේශනා කරන්නේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය. ඒක නැති වෙලාවට කියනවා කම්ම සම්මෝහ කියලා. මේ ආර්ථික ලෝකේ තියෙන සුද්ධ කම්ම සම්මෝහය. ඒක පිළිබඳ අටුවාචාර්ය වංශලා ලියලා මේ කර්ම සම්මෝහය කියන එක කොහොමද ජනගහණයෙන් වැඩි හරියක් හැමදම යට වෙලා ඉන්නේ කියලා. පිළිගන්න කැමති නැහැ කර්මය සහ කර්මඵලය. මොකද පිළිගන්නකොටම වගවීමක් වෙනවා. පිළිගන්නකොටම සදාචාරයක් වෙනවා. පිළිගන්නකොටම ශික්ෂණයක් වෙනවා. ඒක අපි කැමති නැහැ. හැබැයි අපි කැමති අපි බබාලා ශික්ෂණය වෙනවා දකින්න. ගුරුවරු කැමති ගෝලෝ ටික ශික්ෂණය වෙනවා දකින්න. රජ්ජුරෝ කැමති රට්ටු ශික්ෂණය වෙනවා දකින්න. නමුත් හරියන්නේ ක්‍රමේ නෙවෙයි අනිත් පැත්තේ. ඒ නිසා මේ කම්ම සම්මෝහය සහ කම්මසගතා ඥාන සම්මාදීතිය බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නොවුණත් හැමදාම සුළුතරයක් කියලා කියනවා. අඩු ගානේ අපේ චිත්ත වීති දිහා බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් පහළ වෙන චිත්ත වීති වලින් 100ට කොච්චර ප්‍රමාණයක් කම්ම සම්මෝහයේද තියෙන්නේ කොච්චර පොඩ්ඩද කම්මසගත ඥාන සම්මාදිටියේ තියෙන්නේ කියලා. මේ සම්ප්‍රදාන කුල මේ බුද්ධහම රකින්න ඉන්නේ જાතිය. ඒ චිත්ත වීජයට අපේ එන හිතවිලි අරගෙන බැලුවොත් කොච්චර කම්ම සම්මෝහයේ තියෙන්නේ කියලා. ඉතින් ඒක හදාරන්න හදාරන්න දැනගන්න දැනගන්න හරි සංවේගයක් පහළ වෙනවා. එහෙම නැත්නම් ආතතියක් ඇති වෙන පටන් ගන්නවා. අපි කොච්චර අනාථද කියලා, අපි කොච්චර අසරණද? තීන්දුවක් ගත්තොත් ගන්න හැම තීන්දුවම ආර්ථික තීන්දුව. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා අත්තට පඤ්ඤා අසුචි මනුසා භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිතා අත්තට පඤ්ඤා අසුචි මනුසා ඒකෝචරේ එකක විසාන කප්. අපි යමෙක් භජනය කරනවා නම් ඇසුරු කරනවා භජନ୍ତି සේවනය කරනවා නම් කාරණේක තමයි ඇසුරු කරන්නේ. කාර්යය කෙරෙන තුරු කාගෙත් පැවටිල්ල. නික්කාරණා දුර්ලභාජ්‍ය බින්ද කාගවත් කිසියම් ප්‍රතිවලයක් අපේක්ෂාවක් නොකර වැඩක් කරන මිනිස්සු ඉතාම දුර්ලභයි කියලා බුදු කෙනෙක්ම තමයි. බුදුහාමර කවදාකවත් ආපහු ඉල්ලගෙන නෙවෙයි වැඩ කරන්නේ. ඒ නිසා නික්කාරණා කියලා කියන්නේ අත්තට්ඨ පඤ්ඤා අසුචි මිනිස්සයා මිනිස්සයා කල්පනා කරන්නේම රුපියල් වලින් කියලා. අර්ථ ශාස්ත්‍රය විතරයි උදන්නේ. ඒක නිසා මිනිස්සයත් එක්ක ඉන්නවට වැඩිය හොඳයි කඟ වේනගේ තනියක වගේ කැලේකට යන්නේ කියලා කියනවා. ඒ මොකද අපි මේ කම්මසගත ඥාන සම්මාදීට්ඨිය වෙන්නේ නෝන්ජල්කමක් වාගේ. කම්මසගත ඥාන සම්මාදීට්ඨිය වෙන්නේ වර්ණහන මිටියක් වාගේ. කම්මාසගත ඥාන සම්මාදීට්ඨිය වෙන්නේ විලංගුවක් ගැහුවා වගේ. කම්මසගත ඥාන සම්මාදීට්ඨිය වෙන්නේ නාශනුවක් දැම්මා වගේ. ඒ නිසා අපිට ඕනේ නිදහසේ ජීවත් වෙන්න. නමුත් අපි එතකොට යන්නේ කොහෙද? අර සදාචාරයේ හික්මීම නැති තැනකට. ඉතින් ඒක නිසා භාවනා කරන්න ගිහිල්ලා අපේ හිත යම් වෙලාවක සතියෙන් පිටවෙප්ප වෙලාවක අපි මේ සිද්ධ වෙච්ච රීතිය පිළිබඳව පොඩ්ඩක් හසුරුලා බැලුවොත් මේ කොහොමද මේ මෙච්චර නික්ලේශී අරමුණක් තියේදී හිත මේ විදිහට මේ කෙලෙසයි තරමුණට යන්නේ එතකොට තේනවා භාවනා නොකරන වෙලාව වෙන කොහොමද කියලා. භාවනා කරන්න ඉස්සෙල්ලා කොහොමද? සතිය කියන කඳුර ගන්න ඉස්සෙල්ලා කොහොමද? අනික් රට්ටු කොහොමද? එතකොට තිරිසන්ගේ කොහොමද? යක්ෂයින්ගේ කොහොමද? පෙරේතයින්ගේ කොහොමද? නිරිසත්තුන්ගේ කොහොමද කියලා හිතනකොට පේනවා මේ හම්බෙච්ච ටිකේ හෝ අපි ඒ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියන මේ පළවෙනිම සම්මාදිට්ඨිය හෝ ඇති කරගන්න උත්සාහ කළොත් ඒක ඉස්සල්ලාම සිද්ධ වෙන්න ඕනේ පරියන්කේදී හෝ සතිය විනෝඩ තමයි තේරුම් ගන්න ඕනේ. මේ කම්මස්සගතා ඥාන සම්මාදිටිය තියෙන නිසායි අපි සීල ශික්ෂාට බැස්සේ. මේ කම්මස්සගතා ඥාන සම්මාදිටිය නිසායි අපි සමාධි ශික්ෂාට බැස්සේ. මේ සමාධි ශික්ෂා නිසායි මම අරමුණකට අඩු ගන්න සතිය තියාගෙන ඉන්නේ. ඒක කොච්චර අමාරුද? මේකේ lessලා ගිය ගමන් අර කම්ම සම්මෝහයට වැටෙන්නේ. ඒක නිසා මම ඉසගිනි ගත්ත කුවේගිනි නිවන ලෙස කියනට වඩා මේ ගත්ත සත්‍ය මාත්‍රාව විදිහට ගෙනියන එක ඇත්තට මේ සේවිතප්පසේවිතප්ප සූත්‍රයේ සත්‍ය ගැන කතා කරන්නේ මම මේ උත්සාහ කර කර පෙන්වන්න හදනේ මතු කරලා පෙන්වන්න හදනේ කාටවත් තේරෙන්නේ මේ සති මාත්‍රාව මෙච්චර වටිනවයි කිය. මොකද කුසල් වෙනව පේන්නේ මේ අරමුණක හිත පැවැත්වීම එච්චර වටිනා කියලා පේන්නේ. මොකද අපිට උගන්ලා දීලා තියෙන සාමාන්‍ය කුසලයේ නැත්නම් පින ඒ වෙන බව පේන්නේ නැහැ. නමුත් භවන කිරීම සිද්ධ වෙනවා නේ කියන අදහස ගත්තා. සත්‍ය මාත්‍රාව තුල සබ්බ පාපසා කරන සිද්ධ වෙනවා කියලා දැනගත්තොත් තේරුම් ගන්න පටන් අර ගන්නවා. ඔය සම්මාදිට්ඨිය තියෙන පළවෙනිම සම්මාදිට්ඨිය කම්මසකතා ඥාන සම්මාදිට්ඨියවත් අපෙන් සපිරෙන්නේ අපි මේ දැනගෙන ඒකත් මම මෙහෙම කියනවා සතියේ ඉඳලා වැඩක් නැහැ සතියේ ඉන්න බව දැනගන්න. ඒකට සති සම්පජඤ්ඤය කියනවා. මම මට කළ යුතු උතුම්ම දේ සතිය. දැන් මම ඉන්නේ සතිය කියලා දන්නවනම් ඒ චිත්තක්ෂණය කියන්නේ සතියේ ඉන්නකොට සතියේ ඉන්න බව දන්න චිත්තක්ෂණය කරදරයක් නැතුව අටවචන් වහන්සලා කියනවා නිවන කියලා. ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. ඒ චිත්තක්ෂණේ නිවන. ඉතින් අපිට තියෙන්නේ එක මාලයක් එක මල්ලක් හම්බුණා අපි ඒක මල මාලෙට ඇමිනුවා. තව මලක් හොයාගෙන ආයෙ මාලෙට අහුනනවා වගේ මේ සති ධාරාව සති මාත්‍රාව ටික ටික ටික ටික වඩාට යන පටන් අරගත්තොත් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය නතර වෙන්නේ ඉහළියට දැන්ට යනවා. හැබැයි එකයි වෙන්නේ. ඉහළම සම්මාදිට්ඨියට ගියාට පස්සේ තමයි තේරෙන්නේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. නැත්තම් අපි හිතනවා අපි දන්නවා අපි ඉන්නේ හරි පැත්ත කියලා නෑ. යාන්ත්‍රයේ හරි තේරෙන්නේ විපස්සනා සම්මාදිට්ඨියට ගියාට පස්සේ තමයි එතකන් මේ සතිය වැඩි නිකන් සද්ධාමෙන් කරන වැඩක්. එහෙම නැත්නම් ශික්ෂාවක් වශයෙන් කරන වැඩක් කියලා තමයි තේරෙන්නේ. නමුත් ඒකේ යාන්ත්‍රණය තේරුම් දවසේ පේනවා බුදුජානනාංශයේ පොඩි උන්ට වගේ අපිට මේ ශ්‍රද්ධාව හරහා සීලය හරහා සතිය හරහා දෙන්නේ කොච්චර වටින දෙයක්ද. නමුත් අපේ තර්ක ඥානීය ඒක වෙනුවට කොච්චර දෝ වටන දේවල් පෙන්නගෙන භාවනා කරන්න වෙලා නැහැ කියනවා. භාවනා කරනකොට ආනාපානෙ තියෙන්න ඕනද කියලා අහනවා নানা ප්‍රකාර ප්‍රශ්න වලින් මේක අවුල් කරගන්නා මිසක් මේ ඉන්න ඕනම ඉරියව්වක ඉන්න දේ ඉන්න බව දන්න එක අපිට තියෙන ලොකුම කුසලයේ කියලා දැනගන්න පුළුවන් නම් ඒ කිනාට ওই ත්‍රිපිටකය පිළිබඳ අවබෝධයක් නැති වුණත් මොනව නැති වුණත් කෙරෙන්න ඕනේ වැඩේ ඒ චිත්තක්ෂණේ සපිරන. එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තිය උපේනවා. ඉතින් මම තවදුරටත් දේශනාව පාත්තන බලාපොරොත්තු වෙන්නේ අපි මේ වෙනකොට කරගෙන ආපු ටිකේ ආනිසංශ සිහිපත් කරගන්න. අපි කොච්චර වෙලාවක් පරියංක වශයෙන් සක්මන් වශයෙන් හිටියද අපිට මේ ලැබිච්ච ධර්ම කොටස් සහ ඒ අත්දැකීම් මතින් අපිට හෙට වෙනකොට නැත්නම් ඊගාව පරියංකයට එනකොට මේ හිටියට වැඩිය සතිය ධාරාව සති මාත්‍රාව දිකට පාත්තාගෙන යන්න පුළුවන් වුණා නම් පුළුවන් වුණා පිටවනම් ඒක තමයි බලාපොරොත්තු වෙන්න ඕන තියෙන එක තමන්ගේම අත්‍යර්ථිතක සහ තමන්ගේම දැනුම මිස නොලබිච්ච කිසිම දැනුමක අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඒ ආත්ම විශ්වාසයේ වැඩි වීමට නැත්නම් මේ අධිමුඛ චෛසිකයේ වැඩි වීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා ශිර දිනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා